නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ තියෙනවා අපේ චිත්ත සන්තාන තුළ පවතින කෙලෙස් දෙක ඒ තමයි මද ප්‍රමාද <clears throat> ප්‍රමාදය කියල කියන්නේ අකුසල ධර්මයන්ට මුහු වෙලා අකුසල ධර්මයන් එක්කම ජීවත්වෙනවට කියන ප්‍රමාදී කියලා. කෙලෙස් සිටවිලි ඒ වගේම ක්‍යාකාරකම් අනුව ජීවිතයේ ඒ කෙලෙස් පැත්තටම යොදවල ජීවත්වීමට කිර ප්‍රමාදය කියලා. අප්‍රමාදය කියන්නේ සිහියෙන් වුණ යුතුව ධර්මමාර්ගය ගමන් කරනවා නම් අන්නේ ජීවිතේ අප්‍රමාද ජීවිතයක්. එතුට ප්‍රමාදය හේතුකටගෙන නිරන්ත්‍රයම සිද්ධවෙන් ආයායමත් උපත ජරාමරණ සෝක පරිදේව දුද්දුම්නස් කරා යනවා. පමාදූ මච්චුණුව පදන් කියල කියලතියනෝ ප්‍රමාදේකයන් ආයාමත් උපත කරා යන හේතුවක්. අප්‍රමාදවීම තුළ තමයි අපමාදූ අමත පදන් අප්‍රමාදය නිවන් ලැබීම සඳහා තියෙන පියවරක්. එනිසා අපේ ජීවිතේ සංසාරික වසෙන් ප්‍රමාදයට වැටල තියෙන. ඒකම අනිත් කෙලේසේ තමයි මද මත්වෙලා තමයි අපේ ජීවිතය පවතින්. පොගෘති ස්වභාවයකින් පවතින ජීවිතයක් නොවේ. දැන් අපි දන්නවා සාමාන්‍ය ලෝකයේ සමහරය මානසික උමුතු වෙනවා කෙලෙස් ඇති වෙනවා. <clears throat> ඒ වගේම මද්‍රව්‍යාදී පාවිච්චි කරනවා. ඒ මද්‍රව්‍ය පාච්චි කරගහම සිත මුතු භාවයට පත්වනහාම තමන්ගේ ස්වභාවේ හඳුනගන්න පුළුවන්කමක් නෑ. තමන් කරන්න මකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. වටිනාදේවල් නොවටිනාදේවල් වටිනාදේවල් හැටියට තමයි පේෙන්. දැන් <clears throat> ජීවිතයේ කළයුතු දේවල් අවබෝධ කර ගැනීමේ හැකියාවක් නෑ. අපි සාමාන්‍යෙන් කෙන පිස්සිගේ පලාමල්ල වගේ කියලා නේද ඒමකද පිස්සු කෙනෙකුට බෑක එකක් ලැබුණොත් එයාට තියෙන දැනුමම කදද බෑක එක තියෙන්නේ බඩුදාන්න නේද බෑක එක තියෙන බඩුදාන්න හොඳ දේවල් දාන්න ඕන කියලා හැඟීමක් නැහැ එතර පාරතියන ඔක්කෝම දේවල් දාගනයන ටිං කෑල්ල තිබ්බොත් ඒකත්දාම පලාමිට අතිබ්බොත් ඒකක් කඩාගන්න දාගන්න ඒ වගේ අට දකින දකින දේවල් දාගන්නවා. දැයාට තේරුමක් නෑ බෑකක තියෙන්නේ හොඳ දේවල් දාගන්න කියල මේකක් නෑ බෑකක තියෙන බඩුදාන්න. ඉති ඒ නිසා පාඩතියන කෝම දාගනයනවා එකයි මේ පිස්සිකි පලාමන්වාසය <laughs> කියලා කියන්නේ එකයි. ඒ වගේ මනස <clears throat> උමුතුන් හොමත් එහෙමයි ජීවිතය කළ යුතු නොකළ යුතු දේවල් හොයාගන්න පුළුවන්කමක් නෑ දැනගන්න අවබෝධ කරගන්න පුළුවන්කමක් නෑ. හිත දිහාගත්තොත්තේම අපේ හිතේ තියෙන පුකෘති භාවය නැති නිසා හිත තියෙන හිතන්න කෙර ඉතින් හිතනවා. හිත තියෙන හිතන්ඩ කියලා හිතට හිතන දේවල් හිතනවා. හිත ඒ විදිහේ <clears throat> අර ජීවිතයේ ඇත ස්වභාව යථාර්ථය කියන එක සම්පූර්ණ වැහිලතිීන්. ඒවගේ මද්‍රව්‍යාදී පාවිච්චි කළ මනසමුතු වුණහමත් එහෙමයි. තමන් කතා කළ යුතු භාෂාව දන්න හැසිරයුතු ආකාරය දන්න. කොතනද ඉන්න කියල දන්න තමන් කවුද කියල දන්න. තම් ඒ කිසිවක් අවබෝධනය ඒ විදිහේ බාහිරදයකින් හිත විකෘතිතාවයට පත්තු නහමත්. කළ යුතු නොකළ යුතු මුකුත් තේරෙන්නේ නැහැ. මේ යම් අවස්ථාවක ඒ වෙරි හිඳුරනම් එතකොට තමයි යන්න තමන්ගේ ස්වභාවය පේනෙ නැත්තං අර සාමාන්‍ය ලෝකය ජීවත්වෙන විදි මිනිස්සු විදිහන වෙනත් ආකාරයත්තම නිතරම ඒ මද්‍රව්‍ය පාච්චි කරපයි වැඩ කටයුතු කරන්න. ඒ වගේ තම් පිස්ව ඇත්තෙහෙමයි සාමාන්‍ය ලෝක මිනිසු කරනයවට වැඩේ හාත් පසින් වෙනත් දෙයක්ත්තමයි නිතරම කරන්න උත්සාහ කරන්න. ඒ වගේ තමයි <clears throat> මේ කෙලෙස්වලින් හිත උමුතුුණහාම මදයෙන් ප්‍රමාදමේ <clears throat> මදයෙන් එල් ආරෝග්‍ය මදයෙන් ජීවිත මදයෙන් තවත්වත් මත්ගතිවලින් සිතමුතු නහමත් එහෙමයි. සාමාන්‍ය ලෝකයේ යථාර්ථය පේනෙ නැහැ. ඊළඟට ගමන් කළ යුතු දේ කළ යුතු දේ ඒ කිසිවක් පේනෙ නැහැ. තේ <clears throat> මදය මුල් කරගෙන නිතරම එකයි අර ජීවිතයේ තමන් ගමන් කළ යුතු කළ යුතු දේවල් කිසිවක් අවබෝධ කරගන්න පුළුවන්කමක් නෑ. යම් දවසක මදේ නිදහස්සුනා මෙදහට තමයි අපි කොච්චර පමාමි ජීවිතයේ මුලාවෙලා තියෙනවාද කියලා අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකක් අපිට තේරෙනෙන අපි මෙච්චර ජීවිතේ මත්වෙලාද කියලා. එති ඒ නිසා ජීවිතයේ පළමුුවෙන්ම මේ මත්ගති තමයි නැති කරගන්නට ඕනි ජීවිතයේ තියෙන අර මේ සාමාන්‍ය මත්ගතය නැතිකරගත්තොත් තමයි ජීවිතය ප්‍රකෘති කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතු අපේ තියෙන කෙලෙස් උමුතු භාවයම යුතුව අපි සමාල්ලාට ධර්මී හැතුරුණක් අර පිස්සු කෙනෙක් පිස්සුවඳෙන් ඩිසල මොනහර කියර දුන්නොත් ඒකත් පිස්සු කෙනන නේද. සාමාන්‍ය නේද. භාෂාවක් කරනුවොත්තේම පිස්සෙකුට මතක හිටිනේවා නිතරම කියවනො ඊට පල්සේ. ආන්නේ වගේ තමයි සාමාන්‍ය ප්‍රකෘතිතාවයට එන්න ඇතුව යමක්කරොත් ඒකත් අන්න උමුතුවම භාවිතා කරන දෙයක් බහොට පත්වෙන. ඒ නිසා මේ ජීවිතයේ මේ ආරෝග්‍ය මද යෞවන මද ජීවිත මද මෙන්න මේවයෙන් අපි ඒ මත්ගති නැති කර ගණ්ඩොන් ආන එතකොට තමයි ජීවිතයේ නිසි මඟට ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්තං අර අපිට ජීවිතේ කළයුතු පැත්ත අවබෝධ කරගන්න බැහැ මේ කෙලෙස් මදයෙන් මත් වනහාම. තේ මත්ගති නැතිකරන්ට දේශනා කරපු දේශනාවත් තමයි අද මාර්ථකාවසයෙන් අපි මේ දේශනා කරන්ට බලාපොරොත්තු වෙන්නේ. ඒ දේශනාව නම ඨාන සූත්‍රය අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයත් දේශනාවක්. මේ <clears throat> දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩහිටිය සැවැත්නුවර ජේවත්තවනාරාමි තමයි වැඩහිටිය. ඒ වැඩඉන්න කාලේ බිසුන් වහන්සේලා අමතලා දේශනා කරනවා පංචමානි භික්්‍යවේ ඨානානි අබින්නම් පච්චවකි තබ්හා නී ඉතියාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. මහනෙන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි මේ හැම කෙනෙක්ම මෙන්න මේ කාරණා පහ පිළිබඳව අභින්නම් පච්චවෙක්කි තබ්බා නිතර නිතර සිහි කළ යුතුයි. අභින්නම් කියල පාලියෙන් කෙන නිතර. පච්චවෙක්කි තබ්බානකැන් සිහි කරන්න කියනවා. ඉත්‍රී පුරුෂ ගිහි පැවිදි සමස්ත ලෝකඉන්න සෑම කෙනෙක් මහුවෙන විදිරතමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි මේ හැමෝම නිතරම සිහි කළ යුතු කාරණා පහක් ඇටයට මෙන්න මේ දේශනා කරනවා. කතමානි පංචයේ කාරණා පහ මොනවාදමේ නිතරම සීකළ යුතු කාරණා පහ. දේශනා කරනවා ජරාදම්මෝම්හි ජරං අනතීතෝතිී අබින්නම් පච්චවෙක්කි තබ්බා ඉත්තියාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. ජරා දම්හුම්හි මම ජරාවට පත්වන්නෙමි ජරං අනතීතෝති මම ජරාව ඉක්මෝපු කෙනෙක් නෙවේ කියල නිතර ස්ත්‍රීපුරිෂ ගිහි පැවිදි හැම කෙනෙක්ම නිතර සිහි කරන්න කියනවා. හැම කෙනෙක්ම මේ <clears throat> තමන්ගේ ජීවිතය දිරාපත්වෙනවා දිරාපත්වීම ඉක්මල නෑ කියල නිතර සිහි කරන්න කියන. <clears throat> ව්‍යාධි දම්මෝම්හි මම ලෙඩවෙන කෙනෙක් ව්‍යාධින් අනතීතෝති ලෙඩවීම ඉක්මවානය කියලා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝම නිතරම සිහි කරන්න කියනවා. මරණ දම්මෝම්හි මම මරණයට පත්වෙන්නෙමි මරණං අනතීතෝති මම මරණය ඉක්මූපු කෙනෙක් නෙවේ. නිතර ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝම නිතර සිහි කරන්න කියලා දේශනා කරා. ඒවගේම සබ්‍යේහිමේ පියෙහි මනාපයෙහි නානාභාවෝ විනාභාවෝති අබින්හම් පච්චවෙක්කි තබ්බං ඉත්තියාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. ස්ත්‍රීපුරුස ගිහි පැවිදි හැමෝම නිතරම සිහිකරන්නකිනවා සබ්‍යේහිමේ පියෙහි මනාපයෙහි. මා සතුයම් ප්‍රියමනාප දේවල් ඇත්නම්. ආන්නේ පියමනාප දේවල් නානාභාවෝ ඒව වෙනස් වෙනවා විනාභාවෝ ඒ අත්තහැරල යන්න සිද්ධ වෙනවා කියලා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝම නිතර සිහි කරන්න කියනවා. ඊළඟට දේශනා කරනවා කම්මස්ස කෝම්හි කම්ම දායාදූ කම්ම යෝනී කම්ම බන්ධූ කම්ම පරිසරණෝ යංකම්මං කරෙසාමී කල්්‍යානංවා පාපකංවා තස්සදායාදෝ භවිසාමීති අබින්හම් පච්චවෙක්කි තබ්බං ඉත්තියාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි මේ හැමෝම නිතරම සිහි කරන්න කියනවා කම්මස්සකෝමි මම කර්මය ස්වභාව කොට ඇත්ති කෙනෙක්. කම්ම දායාද මට දායාදය කර්මය. කම්ම යෝනී කර්මය තමයි උප මූලික කාරණයකොට තියෙන්. ඒ වගේම කම්ම බන්ධු කර්මය තමයි නෑ දැහැයා. කම්ම පරිසරණෝ කර්මය තමයි පිළිසරණ. යංකම්මං කරිස්සාමී කල්්‍යයානංවා පාපකංවා මං යම් කුසල් හෝ අකුසල් යම් ක්‍රියාවක් කර්මයක් කරනවානන් තස්සදායාදෝ භවිසාමී එයට හිමිකාරයා උරුමක්කාරයා වෙනවා කියලා නිතර සිහි කරන්න කියනවා. ස්ත්‍රීපුරුෂ ගිහි පැවිදි හැමෝම. ඉළඟට දේශනා කරනවා කිංච භික්කවේ අත්තව සම්පටිච්ච. මහණෙන මොන අර්ථයක් සලකලාද මේ විදිහට මේ ජරාවට පත්වෙනවා ජරාවක්මුල්ලා නෑ කියලම ස්ත්‍රී පුරුෂ ගී පැවිදි අය නිතර සිහිකරණ්ඩ ඕනි හේතුව මොකක්ද කියලහනු. ඇයි මේක මේ නිතර සීකරණ්ඩ ඕනි. එතෝට කියනවා අත්තිභික්කවේ සත්හානං යොබ්බනී යොබ්බන මදෝ මහණනි මේ සත්‍යයන්ට මේ ශරීරයේ සුන්දරත්වය පවතින කාලේ ඒ පිළිබඳවය මත්වීමක් තියෙනවා. ඒන මදේන මත්තා ඒ මත්වීම මුල් කරගෙන කායේන දුච්චරිතන් චරන්ති. කායිකව දුච්චරිත යෙදෙනවා. වාචාය දුච්චරිතන් චරන්ති වචනයෙන් දුචරිතය යෙදෙනවා. මනසා දුච්චරිතන් චරන්ති මනසින් දුසිරිතය යෙදෙනවා. තස්ස තන්ටානං අභින්නම් පච්චවෙකතු යම් කිසි කෙන මේ කාරණය පිළිබඳව නිතර නිතර සිහි කරනවා නම් පත්වේක්ෂා කරනවා නම්. අර යොබ්බනේ යොබ්බන මදෝමේ සර ජීවිතයේ තියෙන සුන්දරත්වය මුල් කරගෙන ඇතිවෙන. ඒ මත්ගතිය සබ්බසුව පහි ඇති සම්පූර්ණයම නැති වෙලා යනවා. තනුවාපන හෝති නැත්තං තුනී වෙලා යනවා. මෙන්න මේ නිසා මෙන්න මේ කාරණය නිසයි කියනවා නිතරම මේ තමන් ජරාවට පත්වෙනවා ජරාව ඉක්මොලනෑ කියල නිතර සිහිකරන්න ඕනි කියලා දේශනා කරනවා. ඒ වගේම දේශනා කරනවා මනාර්ථයක් නිසාද නිතර සිහිකරන්න ඕනි මේ ලෙඩ මම ලෙඩ වෙනවා ලෙඩ රෝග ඉක්මොලනෑ කියලා ස්ත්‍රී පුරිස ගිහි පැවිදි හැමෝම නිතර සීකරන්ට හේතු ඇයි එම සීකරන්ඩ ඕන කුමක් නිසාද කියලහනු. ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කරනු අත්තිභික්කවේ සත්තානං ආරෝග්‍ය මදු. මේ සත්‍යයන්ට තමන් නිරෝගී කියල හිතේ මත්ගතියත්තියනු. තේන මදේන ඒ මත්වීම හේතුකටගෙන මේ සත්වයෝ කයින් වචනය මනසින් දුසිරිතේ යෙදෙනවා. යම්කිසි කෙනෙක් මේ කාරණය නිතර නිතර සිහිකරනවා නං ආන්‍යයාගේ ආරෝග්‍යපි මදය නැතිවිලා යනවා. ඒ වගේ මෙහෙම නැත්තං ඒක තුනී භාවයට පත්වනවා මෙන්න මේ හේතුව නිසා කියන නිතරම තමන් ලෙඩවෙන කෙනෙක් ලෙඩරෝග ඉක්මලනෑ කියල සිහිකරන්න ඕන. <clears throat> ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිංචභික්කවේ අත්තව සම්පටිච්ච මරණ දම්මෝම්හි මරණං අනතීතෝති අබින්නම් පච්චවෙකි තබ්බම්. මහනන මොන කාරණයක් මොන දෙයක් නිසාද මේ මරණයට පත්වෙනවා මරණය ඉක්මෝලානෑ කියලා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදියේ හැමෝම සීකළ යුතු හේතුව කුමද්ද මොකදද ලැබෙන අර්ථය එතුර දේශනා කරන අතිභික්කවේ සත්තානන් ජීවිතයේ ජීවිතමදු. මේ සත්වයන්ට ජීවිතය මදය තියෙනවා. මෙන්න මේ ජීවිත මදය මුල්කරගෙන එකන බොහෝකල් ජීවත්වයකෙන හැඟීමත් තියෙනවා. ආන්නේ හැඟීම මුල්කරගෙන මේ සත්‍යයෝ කයෙන් වචනය මස මනසින් දුසිරිතේ යෙදෙනවා. ආන්න ඒ හේතුව ඒ කාරණය නිසා කියනවා නිතර ස්ත්‍රී පුරිස ගිහි පැවිදි හැමෝම සිහි කළ යුතු වන්නේ මේ මරණයට පත්වෙනෝ මරණයෙක්මවා නෑකිල්ල. එහෙම සීකරනකොට අර ජීවත්වීමේ යම් මත්ගතියක් හිතේ තියෙනවා නම් අන්න ඒක නැතිවෙලා යනවා. ඒවගේම උන්වහන්සේ දේශනා කරනවා කුමන අර්ථයක් පිණිසද මා සතු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා නැතිවෙනවා කියලා නිතර නිතර ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අය ශීකරන්ටෝනි. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා අත්තිභික්කවේ සත්තානම් පියේසු චන්දරාගු. මේ සත්වයන්ට ප්‍රිය දේවල් ප්‍රියවත්තුූම් පිළිබඳව චන්දරාගයක් තියෙනවා. චන්දය කියන්නේ කැමැත්ත රාගයක නැල්ම කැමැත්තෙන් හිතේ ඇලිල තියෙනවා ආන්නේ තේන රාගයෙන් රත්තයි රාගයෙන් ඇලීම නිසා මේ සත්‍යයන් කයෙන් වචනීම් මනසින් දුසිරිතය යෙදෙනවා. කයෙන් වචනය මනසින් දුසිරිතය යෙදෙනවා යම්කිසි කෙනෙක් මේ කාරණය නිතර නිතර සිහිකරනවා නම් ආන් අර පිය පුද්ජලයම් පිළිබඳුව තින චන්දරාගය සම්පූර්ණයම නැතිවෙන එහෙම නැත්තං තුනී වෙලා යනවා. ආන්නේ හේතුව නිසා කියනො නිතරම මේ පියමනාප දේවල් වෙනස් වෙනවා නැතිවෙලා යනවා කියල සිහිකරන්ටූන්. ඉළඟට දේශනා කරනවා මහණනී කුමන අර්ථයක් පිණිසද මේ නිතර නිතර සිහි කරන්න ඕනි ස්ත්‍රී පුරිස ගිහි පැවිදි මේ හැම කෙනෙක් විසින්ම ජීවිතය කර්මය ස්වභාවකොට ඇති ජීවිතයක් කර්මය දායාදකොට ඇති ජීවිතය කර්මය තමයි නැහැදෑය කර්මය පිහිටකොට ඇති ජීවිතයක් කුසල් කරත් අකුසල් කරත්. එයට හිමි කාරයා උරුමක්කාරයා තමන් කියලා සිහිකරන්න ඕනි හේතුව කුමද්ද කියලහන්. එතෝට දේශනා කරනවා අත්තිභික්කවේ සත්තානං කාය දුච්චරිතං. මේ සත්වයන්ට කාය දුච්චරිත සිද්ධ වෙනවා. වචේ දුච්චරිත සිද්ධ වෙනවා. මනෝ දුච්චරිතයන් සිද්ධ වෙනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ කාරයෙන් නිතර නිතර පත්වේශා කරනවා නම් සිහි කරනවා නම් ආනේ කයෙන් වචනයෙන් මච මනසින් කරන අකුසල ධර්මයන් ප්‍රහීන වෙලා යනවා නැත්තං ඒවා තුනී වෙලා යනවා. ආනේ හේතුව නිසා කියනවා මෙන්න මේ කාරණය නිතර නිතර සිහි කරන්න ටෝනි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිට ඒ ආර්යස්සාාවකයා මේ මේ විදිහටත් කල්පනා කරනවා. ඒ තමයි නොකෝ අහන්්‍යේවකෝ ජරාදම්මෝ ජරං අනතීතුරි මම විතරක් මේ හුද කලාවේ තනියෙන් ජරාවට පත්වෙනවා නොවේ මම විතරම් මේ ලෝකේ ජරාවට පත්වෙනවා නොවේ මේ ලෝකයේ යම්තාක් උපෙදිල ඉන්න උපදින්න ඉන්න චුත වෙන මැරෙන මේ හැම සත්වයෙක්ම සබ්බේ සත්තා සිරු සත්‍යයෝ ජරාදම්මා ජරං අනතීතා සියලූම සත්වයෝ ජරාවට පත්වෙනවා ජරාව ඉක්මොලනෑ. ආන්නේ කාරණය නිතර නිතර පත්වේශා කිරීම තුළ මක්ගෝ සංජායතයාට මාර්ගය පකට වෙනවා. සෝතම්මක්ගං ආසේවිතයායේ මාර්ගය පුරුදු කරනවා භාවේති වඩනවා බහුලේ කරෝති බහුල වසයෙන්ම ජීවිතයට පුරුදුපුහුණු කරනවා යාට ප්‍රකට වෙච්චි මාර්ගය. තස සම්මක්ගං ආසේවතුය මාර්ගය පුරුදු කිරීමෙන් ශ්‍රේවනය කිරීමෙන් බහුල වසයෙන් කිරීමෙන් සංයෝජනා පහීයන්ති සංසාරයේ බැඳ දම්බන සංයෝජනයම් මැඳලමි ප්‍රහාණ වෙලා යනවා. අනුසයා ව්‍යන්ති හෝති සිවුම්ම අභ්‍යන්තරිකෝ තියෙන කෙලෙස් ඔක්කෝම නැතිවෙලා යනවා. ඒවගේම <clears throat> ව්‍යාධිය ගැනත් ඒ විදිහටම ආර්යශාවකයා විසින් කල්පනා කරන්න කිනො මේ මම පමණක් මේ හුද කලාවේ ලෙඩවෙනවා නොවේ. යම්තාක් මේ ලෝකේ සත්‍යයන් ඉන්නවාන උපදින උපදින්ට ඉන්න චුත වෙන මැරෙන යම්තාක් සත්වයෝ ඇද්ද ඒ සෑම සත්වයෙක්ම ව්‍යාදී දම්මා ව්‍යාධිය ස්වභාවකොට ඇති අය ව්‍යාධිය ඉක්මෝලා නැහැ. මෙන්න මේ විදිහට තමන් ගැනත් අනුන් ගැනත් කල්පනා කරනේ පත්්‍යේශාක නාරය ශාවකයාට මාර්ගය ප්‍රකට වෙනවා කියනවා. එතකොට එයා ඒ මාර්ගය පුරුදු පුහුණු කරනවා බහුල වසයෙන් කරනවා ඒ මාර්ගයේ විදියට පුරුදු පුහුණු කිරීමෙන් බහුල වසයෙන් කිරීමෙන් මොකද වෙන්නේ සංයෝජන ධර්මයන් ප්‍රහාණය වෙලා යනවා අනුසේ ධර්මයන් නැති වෙලා යනවා. <clears throat> ඒ වගේම ආර්යශාවකයා තමන් <clears throat> මේ විදියට ඇත් කල්පනා කරනවා මම විතරක් මේ මරණයට පත්වෙනවා නොවේ මේ ලෝකයේ යම්තාක් ඉපදිල ඉන්න උපදින්ට ඉන්න මැරෙන චුතවෙන මේ හැම සත්වයෙක්ම මරණය ස්වභාවකොට ඇති අය මරණය ඉක්මල නෑ කවුරුත්. මෙන්න මේ විදිහට නිතර නිතර සිහි කරනකොට ආන්‍ය ආර්ය ශාවයකයාට මාර්ගයපකට වෙනවා. ඒ මාර්ගයේ ආසේවිත භාවිත බහුලේ කෘත වසයෙන් කරනකොට එයාගේ ජීවිතයේ සසර බැඳතබල තියෙන මේ සංයෝජනයම් ප්‍රහීන වෙනවා අනුසේ ධර්මයන් නැතිවෙලා යනවා. ඒ වගේම ආර්යස්සාාවකයා කල්පනා කරනවා මම විතරක්නවේ මට විතරන්නවේ මේ පියමනාපදේවල් නැතිවෙලා වෙනස්වල යන්න මේ ලෝකේ ඉන්න හැම සත්‍යයකුටම උපදින මැරණ මේ හැම සත්‍යයකුටම තමා සතු ප්‍රියමනාප දේවල් අත්හැරලා යන්න සිද්ධනා ඒ ප්‍රියමනාප වත්තුූන් වෙනස් වෙලා නැතිවිලෑනවා. ඉතිං මෙන්න මේ කාරණයත් නිතර නිතර පස්වේශා කරනටාන් එයාට මාර්ගය ප්‍රකට වෙනවා. ඒ මාර්ගය ප්‍රකට වූ මාර්ගයා පුරුදු පුහුණු කිරීමෙන් බහුල වසයෙන් කිරීමෙන් එයාට මොකද වෙන්නේ සසර බැඳ තබලතින සංයෝජන ධර්මයන් ප්‍රහීන වෙනවා අනුසය ධර්මයන් නැතිවිලා යනවා. ඒවගේම ආර්යශ්‍යාවකයා කල්පනා කරනවා මට විතරම් මේ නෙවේ මේ කර්මය දායාද වෙලා තියන්නේ කර්මය ස්වභාවකොට පවතින්නේ කර්මය පිරිසන්න කොට පවතින්නේ මේ ලෝකයේ යම්තාක් සත්වයෝ ඇත්තන්ගේ හැමෝම කර්මය ස්වභාවකොට ඇති අය කර්මය දායාදකොට ඇති අය කර්මය නෑ දැහැයක් කොට ඇති අය මේ හැමෝම කුසල්ලෝ අකුසල් යම් කරණයක් කරනවා නම් මේ ලෝකවාසය හැම කෙරෙන්නේ ඒ කර්මයට දායාදයකාරයෝ උරුමක්කාරයෝ වෙනවා කියලා තමන් ගැනත් අනුන් ගැනත් ඒ විදියට සිහිකරන කල්පනා කරන ඒ මේ ආර්යශාවකයාගේ අර සසර බැඳ තබලතියෙන සංයෝජන ධර්මියම් ප්‍රහීන වෙලා යනවා. ඒ වගේම මේ අනුසේ ධර්මයක් නැතිවිලෑන එහෙම සීකරන්න සීකරන්නයට මාර්ගය ප්‍රකට වෙනවා ආන්නේ ප්‍රකට වූ මාර්ගය පුරුදු පුහුණු කිරීමෙන් බහුල වශයෙන් දියුණු කිරීමෙන් අන්න අර සසර බැඳ තබරන් සංයෝජනයන් ප්‍රහීන වෙලා අනුසේ ධර්මයන් නැතිවෙලා යනවා. ඒවගේම ආර්යශාවකයා ඒ විදිහට මේ කාරණා නිතර නිතර සිහිකරනකොට අන්නයාගේ යම් මේ ජරාව්‍යාධි මරණ මේ වලට පත්වුණු සත්‍යයන් දකිනකොට එයාට ඒ පිළිබඳව කිසි පිළිකුල් කිරීමක් ඒ වගේම හිතේ ඇටිකරගන්නෑ මොකද ආර්යශාවකයා දන්නවා මමත් මේ ස්වභාවය කරා යනවා. ඒ වගේම මමත් මේ තත්ත්වය කරා යනවා කියලා යා ඒක පිළිකුල් හැටියට ගණනෑයායක තමන්ගේ ජීවිතයට හරවල බමලනවා ජරාවට පත්වෙච්චි කෙනෙක් ලෙඩවෙච්චි කෙනෙක් මැරිච්චි කෙනෙක් දැක්කහම අන්න තමනුත් මේ තත්ත්වය කරා යන කෙනෙක් කියලා මේ පුරුදු පුහුණු කරනවා. ඒ විදිහේ පුරුදුකුපුුණු කරන ආර්යශ්ාවකයන්ට පුළුවන්කම ලැබෙනවන්න තමන්ගේ ජීවිතය මේ සීල සමාධි ප්‍රඥාවන්ට හුරු කරගෙන බලාපොරොත්තු වෙන ඒ නිවන කරායන්න පුළුවන්කම ලැබෙනව සියලූම කෙලෙස් මදයන් දුරු කරලා එයාට නිර්වාණය කරායන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතොට මේ දේශනාවෙන් උන්වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ හැම සත්වයෙක්ම මූුණපාන සිද්ධ වෙන කරුණු කීපයක් තමයි මේ දේශනා කරන්නේ. මෙන්න මේ ජරාව ව්‍යාධි මරණ ඒ වගේම සියලු ප්‍රියමනාප දේවල් වලින් වෙන්වීම කර්මය දායාද කොට ඇති බව කියන මේ කාරණා පහා මේ ලෝකෙ හැමෝටම පොදු දෙයක්. කාටවත් මේ ස්වභාවය ඉක්මොලා යන්න පුළුවන්කමක් නැහැ. හැමෝටම මූුණපාන්න සිද්ධ වෙන දෙයක්. <clears throat> මේවට කියන්නේ අලබ්බනීය ටහන. මේවා ලබන්න බෑමිවගෙන් බේරිල යන්න පුළුවන්කමක් කාටවත් නැහැ. හැමෝම ජීවිතයේ මේ තත්ත්වයට අනිවාර්යෙන්ම පත්වෙනවා. ඉතින් මේක සාමාන්‍ය දෙයක් වගේ පෙවුණට සාමාන්‍ය දෙයක් නොවේ මේ ජරාමරණ ව්‍යාධි මේවා බුදුරජාණන් වහන්සේ එක තැනක පෙන්නන්නේ පරුවත හතරක් පෙල්ලීගෙනෙනවා වගේ කියලා. දැන් පරුවත හතරක් හතර පැත්තිම් පෙල්ලීගෙන එනකොට මැද ඉන්න එකන අනිවාර්යමකද වෙන්නේ. ඒ පරුවත හතරට යට වෙනවා. ආනේ වගේ තමයි මේ ජරාමරණ අප කරා යනකොට ලෝක සත්‍යයා මේ ජරාමරණයන්ට යටත් වෙලා යනවා. එනිසා මේ ජරාමරණයෙන් සාමාන්‍යෙන් ලෝකයේ කාටවත් බේරෙන්ඩ පුළුවන් දෙයක් නවේ. මේවට දේශනා කරනවා අලබ්බනීයටාන ලබන්න බැරි දේවල් කියලා. දෙවියකුටුවත් බ්‍රහ්මයකුටුවත් කාටුවත් ලබන්න පුළුවන්කමක් නෑ. ජරාදම්මම්මා ජීවිති දිරදිරා යන ජීවිතය නොදිරා පවත්වන්න සමනේනවා සමනයකුට හෝ බ්‍රාක්්මණයනවා බ්‍රාක්්මණයකුට හෝ දේවේනවා දෙවියෙකුට හෝ මාරේනවා මාරයාට හෝ බ්‍රහ්මුණවා කේනචිවාලෝ කස්මින්. ලෝකේ බ්‍රහ්මයකුට හෝ කිසිම කෙනෙකුට ලබන්න බැරි දෙයක් කියනවා. හැම කෙනෙක්ම මේ තත්ත්වයට අනිවාර්යම මූුණපාන්න සිද්ධ වෙනවා. ඒ නිසයි මෙතන බුදුරජාණන් වහන්සේ ලෝකයේ ජීවත්වෙන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝම සිහි කළ යුතු දෙයක් හැටියට දේශනා කල්ල තියෙන්නේ. දැන් අපිට මේ <clears throat> ස්වභාවය සාමාන්‍ය දෙයක් හැටියට පෙවුණට මේක අපිට මූුණපාන තියෙන විශාල පස්්නයක් ජීවිතේ. ඒකයි මේ සමහරවිට මේ ලෙඩරෝගවලට පත්වනාම ශරීරයේ දිල්ල යනකොට මරණයට පත්වෙනකොට ලෝක සත්‍යයා ඒ තුළින් ලොකු කම්පනයක් බයක් ඒ වගේම ලොකු යටවීම කසරවිනවීමකට පත්වෙනවා. තේනිසා මේක <clears throat> ජීවිතය එකයි නිතර නිතර සිහි කරලා ඒ පිළිබඳව ලොකු බලාපොරොත්තුවකින් ඒවගේම ඒ ස්වභාවයට අනිවාර්යම මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන මානසික හයිය ඇතිකරගන්න දේශනා කළ තියෙන මේවා ඒකයි නිතර සිහි කරන්න කියන්නේ. දැම් බෝසතාණන් වහන්සේගේ ජීවිතයත් පරිවර්තනය කරේ මෙන්න මේ කරුණු දැකලා. අපි කැන සතර පෙරනිමිති කියලා ඒකෙන් තුනක්ම මේ කාරණා තමයි. දැන් උන්වහන්සේට ලෙඩෙක් දැක්කා මේ ජරාට පත්වෙච්චි කෙනෙක් දැක්කා. එතොට සාමාන්‍යෙන් උන්වහන්සේ දැකල තිබුන්නේ අර <clears throat> චන්නගෙන් ඇහුව මේ මොකද කියලා. එතරකිව මේ තමයි මේ දිල්ලා යන එක. එතරකිව්ව මේ දැන් අනිත් අයගේ වගේ නේ මෙයාගේ ජීවිත මොකද කියලා තුරෙකුව මෙන්න මේ මේක තමයි ජරාව කැන මේ ජරාවට ඇති මේ ලෝකෙ කවුරුත් පත්වෙනවා ඔබහන්සේත් මේ තත්වට පත්වෙනවා මමත් පත්වෙනවා ඇති මේ ලෝකෙ මේ හැමෝටම මූුණ පාන සිද්ධ වෙන දෙයක් කියලා. ඉතිං උන්වහන්සේ ඒක දැක් මේ <clears throat> ඒ ජරාව පත්වෙච්ච කෙනා දැක්කට පත්තේ උන්වහන්සේ ලොකූ සංවේගයක් ඇති වුණා. උන්වහන්සේ වෙලා වෙසි මේ ප්‍රකාශ කරන දිහිරත්තුවත ජාති මේ උපතට නින්දහවේවා. මේ ඉපදිච්චි මිනිස්සු නේද මේ විදිහට ජනාවට පත්වෙන්නේ කියලා උන්වහන්සේට ලොකු සංවේගයක් ඇතිවුණ. ඊට පස උන්වහන්සේ ගැන නිතර නිතර කල්පනා කරන්ට පටන්ගත ඊට පස්සෙ තමයි යන්න උන්වහන්සේට අර උන්වහන්සේම දේශනා කරනු අරිය පරියේෂණ සූත්‍රයේ මම ඒ විදිහට කල්පනා කොටට මගේ ජීවිතයේ තිබුණු ඒ යව්වන මධ්‍ය දුරුකරගන්න පුළුවන් වුනා කලේ විදියට උන්වහන්සේ අර ලෙඩෙක් දැක්කහම මරණයට පත්වෙච්චි අය දැක්කහම ඒ විදිහටම කල්පනා කරලා තියෙනවා. ආන ඊට පස්ස තමයි උන්වහන්සේට අර මේ තමන්ගේ රජ සැපත් අත්තහැරලා මේ නෙක්කම්මයට යන්න හිත නැමුණේ නිසා පොඩි කාරණයක් නෙවේ උන්වහන්සේගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරපු දෙයක් තමයි මේ අපිට නිතර නිතර බුදුරජාණන් වහන්සේ සිහි කරන්න කියල දේශනා කරලා තියන්නේ. ඉතින් දැන් අපි ගත්තොත් එහෙම මේ යම් කිසි කෙනෙන් නිතරම සිහිකරනවා නම් තමා දිරාපත්වෙන කෙනෙ ජරාවට පත්වෙනවා. එතර මේ ජීවිතයේ දිරල යනමනුවද අපේ තිය නැස් දිරල යනුව කන්දිරල යනු නාසිය දිව සරේරයේ මනස පවා දිරල යනම්කද මනසත් වයසට අන්ඩ යන්නමකද වෙන්නේ. අක්‍රිය භාවයට පත්වෙනවා. ඉතිං ඒ විදිහට මේ ජීවිතය දිරල යනවා කියලා මේ සිහි කරන්න සිහි කරන්න මොකක් දවබෝධ වෙන්නේ ඕ අවබෝධ කැන මේක දිරනවා කියලා සීකරන් සීකන නිත්‍යය කියලා දෙතෙන්නේ අනිත්‍යය කියලද. අනිත්‍යයයි කියලා නේද. එතොට <clears throat> යමක් අනිත්‍යය නම් අපි දන්න ඒක නිතරම දුකක්. යමක් අනිත්‍යය නම් දුකනං ඒක අන්න මමේ මාගේ මට අයිති කියලා අන්න මේ පාලනය කිරීමේ අයිතියක් නැහැ. එතෝට මේ කාරණය පොඩිුණාට අවබෝධයනමකක් ධනිත්‍ය දුක්කනාත්ම තමයි අවබෝධයන්නේ එකයි මේක තමන් ගැනත් අනුන් ගැනත් යම් කිසි ආර්යශාවකය සීකරනවා නම් අන්නයාට අර මාර්ගය ප්‍රකට වෙනවා කියන්නේ එකයි. යාට එතොට ජීවිතේ එතොට මේ දුකක් හැටිර තමයි අවබෝධ වෙන්නේ. එතකොට එයා දන්නවා මේ <clears throat> ඒ දුක නිතරම හටගන්න මේ <clears throat> තන්නහාව මුල්කරගෙන ඊළඟට ඒ තන්නහාම නැතිකරුත් තමයි යන්න මේකෙන් නිදහස් වෙන්න පුළුවන් ඒ සඳහාතියෙන මාර්ගය තම ආර්යෂ්ඨාංක මාර්ගයේ. දැන් අනන්ත්‍ය දු කනාත්ම සීවෙනකොට යාට අන්න මේ චතුරාර් සත්‍ය අවබෝධය කරා යන්නට පුළන් ඒකයි එතුර චතුරා සත්‍ය අවබෝධය වනන් යාට ආර්යෂ්ඨාංක මාර්ගය තමයි ප්‍රකට වෙන ඒකයි යට මක්ගෝ සංජායති කියන්නේ එක මේක නිතර නිතර සීකරන ඕන මාර්ගය ප්‍රකට වෙනවා. ඒ මාර්ගය ප්‍රකට වුණහමන්න අන්නයාට අර සසර බැඳ තබන දස සංයෝජන ධර්මයන් හා අනුසය ධර්මයන් නැති කරන්න පුළුවන්කම ලැබෙනවා කියන. එතොට පොඩි කාරණයක් වගේ පෙවුණට අන්න නිතර සහිකිරීමෙන් සම්පූර්ණම අරිහත්තය දක්වාම යන්න පුළුවන් දෙයක්. ඉතින් බෝසතාණන් වහන්සේගේ ජීවිතයත් මේ ගැන සිහිකරල තමයි උන්වහන්සේට අරවිදිේ මහා බන්ධන ගොඩා කඩාගන එන්ඩ පුළුවන්කම ලැබෙනේ අරිය පරියේෂණ සූත්‍රය කියලතින ඒක උන්වහන්සේ දේශනා කරනොමේ ගැන උන්වහන්සේ නිතර නිතර අර දැක්කට පස්සේ ද අපි වගේනීම අපි මේ වෙනකොට ලෙඩ්ඩු කොච්චර දකලා තියෙනවාද නේද ඊළඟට <coughs> මැරිච් මිනිස්සු කොච්චර දකලා තියෙනවාද ඒවගේම මේ ජරාවට පච්චච්චාය කොච්චර දැකලා තියෙන අපි දැක්කට පස්සේ අපි ඉතන්නමකක්ද හතුරෙකුටුවත් වෙන්ඩපා කියලන සාමාන්‍ය නේද. අපි හිතන් එහෙමයි හතුරෙකුටුවත් වෙන්න එපා කියලා දැම් මමත් මේ තත්වයට පත්වනවා කියලා හිතන්නේ. අනේ මේ ඉපදිච්චි නිසා දැන් උන්වහන්ස දැක්ක ගවම්මක දුන්නේ. උන්වහන්ස ටක්ගාල කලකිරු නමකේටද. උපතට කලගුණ ජීරත්තුවත ජාති ජාතියට නින්දහවේවා මේ ඉපදිච්චි නිස්සුන මේ විදිර දිරන්නේ ලෙඩවෙන්නේ මැරෙන්නේ. ඉති ඊට පස්සේ උන්වහන්සේ මේ මං මේ ජරාවට පත් එච්චි මොකට වෙද්දි මොකරද මං මේ ජරාවට පත්වනේවම හොයන් හිත ඒ විදියට උන්වහන්සේ ලොකු විස්තරයක්කේ අරිය පරියේෂණ සූත්‍රයේදී දේශනා කරනවාන් අනාර්ය පරියේෂණය තමයි දිරදිරා යන ජීවිත ඇරගෙන දිරදිර යන දේවල්ම හොයන්න කල්පනා කරනවනම් ඒකට කියනවා අනාර්ය පරියේෂණය කියලා ආර්ය පරියේෂණය තමයි දිරණ ජීවිතයේ නොදිරණ දෙයක් කරා යන්න අන්න නොදිරින තත්ත්වයක් කරා යන්න කල්පනා කරනවාන. ඉතිං උන්වහන්සේ විදිහට මේ මේ කරුණු සීකල්ල තමයි අරවිදිය මහා බන්ධනයක් කඩාගෙන එන්ඩ පුළුවන්කම ලැබුණි. ඉති ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝම මෙන්න මේ කරුණු නිතර නිතර නිතර සී කරන්න කෙන එතකොට තමයි අර ජීවිතයේ අපිට පේන්නේ නැති මත්ගති අපෙන් අයින් වෙලා යන්නේ කෙලෙස් වලින් තියෙන ඌටු ගතිය අයින් වෙලා යන්නේ මෙන්න මේවා ගැන නිතර නිතර සිහි කරනකොට. මේවැයින් අපේ ජීවිතය මේ උමුතු ගතිවලින් ටිකටි අත්මිදිනකොට තමයි තේරෙන් අපි කොච්චර මේ ජීවිතයට අන්න මේ මත් වෙලා ප්‍රමාද වෙලා හිටියද කියලා තේරෙන්නේ අර වෙරහිලිච්චි කෙනෙකුට මේ වෙරහිඳුනට පස්සෙ තම තේරෙන්නේ තමන් මොන තරං අසාමාන්‍ය දේවල් මේ මත්වීම මුල් කරගෙන කරාද කියලා. පස තමයි ඔක්කොම සීවෙන්නේ. ආන්නේ වගේ තමයි මේ ජීවිතෙත් මේවයින් අත්මිදුනහම තමයි අපිට තේරෙන්නේ. තිය නිසා මෙන්න මේ කාරණා බුදුරජාණන් වහන්සේ නිතර සීකරන්න එකයි දේශනා කරේ. ති ඒකට අරමං දැම් මේක <clears throat> ජීවිතයේ අවබෝධ කර ගතයුතු සත්‍යයක්නේ නේද. අපි දැ මේ යථාර්ථයට අපි මූුණ දෙනු දැ මූුණ දෙනකොට මේ අවබෝධ කරගතයුතු සත්‍යයක් දැම් මේ අවබෝධ කරගඳනම් අන්න පළමී මර මංගුදේ කිව්වේ මේ පස්සාකාරයකට අන්න මේ අපි බාර කැනෙ ආරස්සා කරගන්නුන් දැම් මේ අපිට නිතර නිතර සීකරන්න කිවට අපිට ලොකූ දෙයක් හැටියට තේරෙන්නේ නැහැද ස්ත්‍රී පුරුෂ ගී පැවිදි හැමෝම හිතන්නකින නමුත් අපිට දැම් මේක සාමාන්‍ය දයන්න පොඩිලමයකින් ඇහුවොත් දිරනවාදකිවොත් පොඩිලමයක් දන්නවාන නේද. ඒ නිසා මේක ලොකු බරපතල දෙයක් හැටියට පේන්නේ නැහැ. ඉතිං අපිට හිතේද සාමාන්‍යෙන් හිතෙන් නෑ මේක මේ සීකරොත් අපි අර අරිහත්වය දරා කරා යන කවටරාණක් හැටියට පේනවද. අන්න අපිට එච්චර අවබෝධයක් වෙන දෙයක් හැටියට පේන්නේ නෑ. නමුත් බුදුරජාණන් වන්ස අපිට පේනවා අවධාරණය කරලම කියන. නේද. මේක මේ විදියට පුරුදු කරොත් එහෙම මේ මාර්ගයත්වකට වෙලා සංයෝජන ධර්මියත් නැති කරගෙන අනුසේ ධර්මියන් නැති කරගෙන අන්න අරිහත්වය දක්වාම යන්න පුළන් දස සංයෝජන ප්‍රහණ වෙන්නේ අරිහත්වයට පත් වනහමනි අනුසේ ධර්මි නැතිවෙන්නේ තරිහත්වයට පත් වනාම එතකොට අරිහත්වය කරාම මේ ජීවිතය දියුණු කරන්න පුළුවන් කමටහන් ඉතිං <clears throat> නමුත් අර සාමාන්‍ය දේවල් නිසාපි මේවා සාමාන්‍යයෙන් පාවිච්චි කරන මේකක් නැහැ. ඉති ඒ නිසා මේවා අපිට පුරුදු කරන්න නම් අපි දන්ව මේක අපේ ජීවිතය ඇතිකරගත යුතු සත්‍යයක් එන මේ සත්‍යය අපට පුරුදු කරන්න මේ අමතක නොවෙන්ඩෝනි. ඉති ඒකට අන්න අර සද්ධාව කියන එක තියෙන්ඩෝන්. මේක තතාගතයන් වහන්සේ ගබෝධයක්න නේද. අපි දන්නවා අපිට තේරෙනවා කෙනෙක නෙවේ මේක බුදුරජන් වහන්සේ අබෝධයත්තා මේක නිතර සීකරොත්තේම මෙන්න මේ විදියට මේ මත්ගතිත් නැති කරගෙන ඊළඟට සංයෝජනත් නැති කරගෙන <clears throat> අනුසේ ධර්මයක් නැති කරන්න පුළුවන් දෙයක් හැටිට ඒකයි මේ අවධාරණය කරලම දේශනා කළ තින නිසාපි ලොකු සද්ධාවකට පත්තෙන්ඩුන එතකට තමයි අර සච්ච මනු රක්කති සත්‍යය ආරක්ෂා කරන්න පුළුවන් ඒකයි නැත්තම් මේ අපිට නිතරමකද වෙන්නේ අමතක වෙන. ඒ වගේම <clears throat> මේක දැන් අපි සීකරත් කවුරරකිව තෝමසි සීකල්ල පුළුවන්කමක් නෑ නිවන්දකින්ද එතකොටමකද වෙන්න අර සද්ධාව හිටිය නැතුනත්මකද වෙන්නේ. අන්න අපට මේක ආරශ්ා කරගණ්ඩ බැරිවෙන. එතොට ආය අපට මේක අමතක වෙලයනවා. ඒ නිසා ලොකු සද්ධාව පිහිටුව ගණ්ඩෝන මේක බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් අවබෝධි කරගත්ත එක. මකද සද්ධාව කියන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ පිළිගැනීමට සද්ධහති තතාගතස්ස බෝධි බුදුරන් වහන්සේ අබෝධය පිළිගැනීමට තමයි සද්ධාව කියන්න. තේ නිසා ලොකූ සද්ධාවක් පිහිටුව ගත්තොත් අන්න මේ අපට නිතර නිතර සිහි කරන්න පුළුවන්ගෙන නැත අමතක වෙන. ඇ නිතරම සාමාන්‍ය දෙයක් වුණොත් අපි මොකද වෙන්නේ. සාමාන්‍ය දෙයක් වෙච්චි ගවම් අපි ඒක අතැල්ලදා නවතකයින නේද. දර සද්ධාව තිබ්බත් අමතක වෙන්නේ. ආනේක අර සච්ච මනුරක්්‍යතිකැන එක සත්තිය ආරක්ෂා කරන්න තියෙන එකක් තමයි පිළිගැනීම. ඒවගේම තමයි ලොකු කැමැත්තත් තියෙන් ඕන මේ විදියට පුරුදු කරොත් මට ඒ කාන්තේම මේ ජරා මරණ සෝක පරිදේව දුක්දුම්න්නස් නැති කරන්න පුළුවන් කියලා ලොකූ කැමැත්තත් මේ පිළිබඳව තියෙන්නුවන්. ඊළඟට තමයි මේක නැවත නැවත නැවත අහන්නට ඕන්. ඒ වගේම නැවත නැවත මේක අන්න පත්තියක්ෂා කරන්නුවට අන්න පත්තියක්ෂා කරන්න කරන්නමකද වෙන්නේ මේකින් මට ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියන මතයට එනවා. දිට්ටි නිජ්ජානක් අන්ති කියන්නේ ඒකයි. මේ මේ දේ පුරුදු කරොත් මට ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයකට පත්වෙන. ඉති ඒ නිසා මේ දේවල් අපිට අන්න ජීවිතයේ පුරුදු කරොත් ඒ කාන්තයෙන්ම ධර්මය කරා යන්නට පුළුවන් ඉති පොඩි දේවල් කියලා අපි අර බැහැර කරන්න හොඳෙන ලොකූ සද්ධාවක් ඒ වගේම රුච්චියක් කැමැත්තක් ඇති කර ගණ්ඩෝ නිතින් දැම් අපිට හොඳටම පේනවන නේද දැන් බෝසතාණන් වහන්සේ ජීවත්තච්චි ජීවිතයේ මේ මහා මාලිගාවන්තියෙන් අර එදාකිවේ නේද මේ සමාර වස්කාලවලට එහෙම උපත්තාන්ට ඉන්න ඔක්කෝම පිරිමි කවුරුත් නෑකෙන කාන්තාවන් කියන. හිති ඒ විදිහේ ඉන්ද්‍රියම් පිනුවපු කෙනෙක් එතොට සාමාන්‍ය ස්වභාවයක් නෙවෙනි නේද. ඒ විදිහේ ඉන්ද්‍රියන් උන්වහන්සම කියන මං ඒ කාමයට මේ වෙලා බොහොම කම් සැපවිඳමින් හිටියේ තිය මුදු ජීවිතය පරිවර්තනය කරේ මෙන්න මේවා සීකිරීම මේවා දැකීමන්න සත්‍ර පෙරණිමිටි දැකළ තමයි උන්වහන්සේ ජීවිතය අනිත් පැත්තට පෙරලුන්නේ. ඉතිේ දැන් ලෝකෙ වෙලා තියෙන්නේ දැන් <clears throat> ඕනම දෙයක් මේ ලෝකයේ තිබුණට අර ඒ ගැන්න හිතන කල්පනා කරන කෙනාට තමයි ඒදේ පස්්නයක් හෝ මොකකරි වෙන්න ලෝක හැම දෙයක් මෙහෙමයි. දැන් ගෙදර වුණත් බලන්න උස්්‍රිය පස්්න කාරද තියෙන් කුස්සිය වෙන්න කෙනාට නේද අනිත් පස්න තියෙන්නේ අනිත් එක්න එතට බලන්න හිතන කෙනාට නේද පස්න තියන්නේ නිතරම ඒ කෙන හිතන හිතන දේ තම ඒ ඒ කෙනාට පස්්න වෙන්නේ නේද දැන් අපි රෝගයක් වුණත් එහෙමනේ අපි කියන දත් කැක්කම තමයි ලොකුම රෝගෙ <laughs> නේද එහෙම කියනවන නේද සමහරුකින ඔලුව කැක්කම නම් මොන ලෙඩ හැදුනත් <laughs> නේද ඒ විදිහට එතට පේනවර මේ බරපතල ප්‍රශ්නයක් බවට පත්වන්නේ හිතනද ඒකයි ඒ නිසාර දැම් බෝසතාණන් වහන්සේ කාලෙ කොච්චරත් අය මේ ජරාමරණ දේවල් දැක්ක නමුත් ඒ අයට බරපත්‍ර පසනයක් වුණේ නැහැ නමුත් උන්වහන්සට ඒක ලොකු බරපත්‍ර පසනයක් වුණා. එනිසා බැලුව මේ දිරදිරායන ජීවිත මේ දිරදින යන හොය හොෙන් හරියන්නේ. අජරං අමරං කියන එකයි මේ නොදිරන නොමැරෙන තැනක් කරා යන්ඩෝන්. ඉති එතොට ඒකන උනාසට ඒක අන්න ලොකු මේ කමටහරක් වුණා. ඉට ඒකයි මේ බුදුරජාණන් වහන්සේ මේක මේ පොඩි දේවල් කියලා මේ අත්තහර නැතුව ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි නැත්තන් ගේ අයට විතරක් කියන්න හිතන්න කියනවන නේද පැවිද්ද ඉතින් ධර්ම හොඳටම දන්නයින <laughs> නේද දැ මේ ජරාව කියන පොඩිමකමට අන්නන්නේ නමුත් මෙතන පේ නැද ඉත්තියාවා පුරුසේනවා ගාට්ටේනවා පබ්බජිතයන ස්ත්‍රී පුරුස ගී පැවිදි ඔක්කෝම මේ ගැන නිතර සිහි කරන්න කියනවා. ඉතින් මොකද අපි මේ <clears throat> ස්වභාවේ එම තමයි පීඩාවිඳින්නේ එකයි ඒක නිතරම මේ ජරාව ගැන ව්‍යාධි ගැන මරණය ගැන සීලූම ප්‍රියමනාපදේවල් ගැන මේ ඊළඟට කර්මය ගැන සීකරන්න කියන්න. ඉති මේවා සීකරනකට මොකද වෙන්නේ හොඳට මේ <clears throat> යථාර්ථය අන්න අපිට නිතරම සත්‍යය කෙනෙකමයි නිතර නිතර නිතර ජීවිතයට ඉස්මතුවෙන්. ඇත්ත තමයි ඉස්මතුවෙන්නේ දැමක අපි මූුණ පාන සත්‍යයනමේ ඉපතිචි ජීවිතයේ දිරනවා ලෙඩ වෙනවා මැරෙනවා සිරුදේ අත්තහරින්ට සිද්ධ වෙනවා ඉළඟට කර්මය දායාදය මේකොට පවතින ඇති මේ අපේ මේ ජීවිතේ හැමෝට මූුණපානතින සත්‍යයක් මේක. ඉති මේක අවිධිමත් කරගත්තොත් අන්නේ සත්‍යයට මූුණපානකොට පස්්නයක් වෙන්නේ නැහැ. දැ අපි අහලතිනවනේ බුදුරජාන් වහන්ස කාල හිටිය බඳුල මල්ලිකා කියලා. මේ එතුමට හිටිය දරුව තිස් දෙන්නේ. දරුවති හක්කිටිය මේ ඒ ඔක්කෝම මේ හමුදාව සේවය කරේ එතුමාගේ ස්වාමියත් හමුදා සේනාධිපති කෙනෙ. ඉතින් කාලයක්ගේයට පස්සේ රජතුමාට මේ අය පිළිබඳව ටිකක් සැකයක් කාව ඒ තමයි දැන් පුතාලතියයි තාත්තයි ඔක්කෝම හමුදාවෙන තැ මේ කට්ටිය ඔක්කෝම පුදුම විදිහේ දක්ෂ පිරිසක් ඉතින් හිතුන රජය සමරලාට ආක්‍රමණය කරන්න පුළුවන් කියල එනි සමගද කරේ පිට ඈත පලාත්තකට ඇරංගිහිල්ලා මේ මේ <clears throat> ඔක්කෝම එක දවසේ මරලා දැම් උපක්‍රමයක් කර. ඊට පස්ස මේ පනිවිදේ එනකොට මේ බන්දුල මල්ලිකාව මේ දානයක් බෙදිමින් තමයි හිටි දානයක් බෙද බෙදන්නකොට සැරියුත් මහරහතන් වහන්සේ ආදී ස්වාමීන් වහන්සේලා පිරිසකට දානයක් පූජ කරන ඉන්න වෙලාක තමයි මේ පනිවිඩේ යාවි. ඉතිං ඊට පස්සේතුමිය ඒක කියව ඉනේ ගහන දැන් දානි බෙදන. දාන බෙදන කරමක දුනේ වෑන්ජනයක් ඇතෑරම දාසියක් අතේ. එතකොට සැරියුත් මහරහතන් වහන්සිකිවා නැගෙනීම ඉතින් කැටල බින්දයනයවා කැල්ල බින්දයනෝ කිවෝ. ඒ මොකද සාමාන්‍යින් කේන්තියන් එකක්නේ නේද දාසිට කෑගහන උඹ දැම් මොකක්ද බෙදන්නේ ඇල්විනයෝ හරිට කියල නේද සාමාන්‍යෙන් කේන්තිය නෝනේ එතොට කිව්වා ස්මී <clears throat> ස්වාමීනී ඕක මොකක්ද කිව්ව මේ වෙනකොට මගේ මහත්තය දරුව තියහි මැටල කිව් ඕක මොකක්ද කියල හැව දැන් සාමාන්‍යයෙන් කාගෙ ඉස්සල්ල වැටට වැැන්ජරව බාදන ආන්න එයාගෙන් තො ඉස්සල්ලම ඇතෑරෙන් එහෙනම් ඉතින් වැද වැටල කියයි ස්වාමීනි මේ මොකද වනේ මේ දානවල විපාගත කිල්ලායි නේද එතර බලන්න අනිත් පැත්තෙන් බලන්න දැන් දානගේ වෙලා මොකක්ද තිබිල තියෙන්නේ දානක ඇත්ත මලගේයක්ද මලගයක් එවනර මලගයක් වුණාද තැන් බාන මලගේ බවට පත් කරන්න අපි හිතෙන්නේ ඒකත් නේද දැන් බාන්ඩ දැන් කට්ටිය ගෙදර මැරල ඒත් දාන ගත්තාං මළගයක් වෙලානේ නේද බලන්ඩ නේ දැන් මළගේ බවට පරිවර්තනය කන්නකද ඒකත් හිතේ දැන් එක පාට හවිනවට කෑ ගැවන දානගයක් වේද අද වගෙන ඉති කෑගහන ඇඳට ඇතවට ඉතින් හාමුදුරු නැකිල යන්නේ එතකට මළගයක් නේද දැන් බලන් අර පස්්නය වෙනකම් මළගයක් උන්නේ දානගයක් ඉතිං ඒ අයට ඇත්තටම මොකදේ හය ලැබෙන දැන් රහත් කෙනක් දෙය නෑන ගෙද හිටිය කෙනෙ මොකද ඒ යන්න අර යථාර්ථය නිතරම අවධිමත් කරගත්ත එතවට මොකද වෙන්න අරක් මේක කී ඕනේ ඇයි නිතර සිහි කරන්න ඕන මේ ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා නැතිවෙනවා කියල තොට කියන්න අර ප්‍රිය පුද්ගලයන් පිළිබඳව තියෙන චන්දරාගේ මකද වෙන්නේ අන්න තුනී වෙන හම නැත්ත නැතිවලෑන්න දැම්මක දුනේ අර චන්දරාගේ තුළු වෙලා ආන්නේකයි දැඩි බැඳීමක් නැහැ. හොඳට සත්‍යය කෙනක මතු කරගෙන තමයි ජීවත්තුනි. යථාර්ථය කියන එක නිතරම ද මේව සීකරන්න නැතින එකල් යනිවාර නේද. මා සතුපිය මනාප දේවල් තිබුණට වෙනස් වෙන නැතිවල නැති මහත්තය ඔක්කොම හමුදාවෙන් ඉති කොයි විලේ මැරේ දන්න. ඉතින් බලාපොරොත්තුවෙන් තම හිටි. ඒ නිසා තමයට ප්‍රශ්නයක් වුණේ නැත්තේ. ආන්න එකයි. එයාට ප්‍රශ්නයක් නොනේ නැත්තමක දෙයා බලාපොරොත්තින් තම හිටි. සත්‍යය මතු කරගෙන ජීවතන තොට සත්‍යයට පැමිණුණු හමකද වෙන්නේ. ඒ වගේ දෙයක් උඩහම අන්න ප්‍රශ්නයක් නෑ. අන්නමකද එයා ඒ ගැන හොඳ අවබෝධයකින් තමයි ජීවත්වනි. ඉතේ නිසා යාට අතහරන්න ලොකූ ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතිං අර <clears throat> මේ ගැන හිතල තිබුණ නැත්තන්තම යන්න ජීවිතය සම්පූර්ණ යට කරන ප්‍රශ්නයක් බවට පත්වෙන ඒකයි බුදුරජාන් වන්ස මේවා නිතර නිතර හිතලාන්න යථාර්ථය තුළ ජීවත්වෙන්න කියන්න. දැන් මේ එයාමකද දන්නොත් දරුවෝ ස්වාමයා ප්‍රියමනාපුනාට ඒක වෙනස් වන එකත්තම ප්‍රියවෙලතිී. නානා බව නාභව කියන්නේ එකයි. තාවකාලික දේකට තමයි ප්‍රිය කරන්න ඒකයි. ප්‍රිය භාව දන්න නොත් ප්‍රිය කරන්න කැඩිල බිඳ ඉක්මට නැතිවිලෑන එකට. එනිසාන්න මේ අර දැඩි චන්දරාගයක් හිතේ නැහැ. හේතුව තමයි වෙනස් වෙන දෙයක් කියලා දන්න නැතිවෙලා යන දෙයක් කියලා දන්න දැන් අපි අපිකම අපිට <clears throat> මේ කවුරු හරි හොඳයට ගයක් හදලා දෙන ඊළඟට ජානවාහනයක් හොඳ එකක් කරන් දෙනවා එකල අපිට දෙනවා කැමිතිතා කල් ජීවත්වෙන්ට කියල් දැන් එතකොට <clears throat> මේ අපි කැමිතිතාකල් ජීවත්වෙන නමුත් අපේ චන්දරාගත්තින දරගෙදෙක්ට වාහනයට හිම මොක දනුන් සතු දෙයක්න නේද ඕනම් වෙලාව අතහරන්න පුළුව තමා අයිතිත්‍යයක් මානසිකෝ ගොඩනගා ගන්න මොකද දන්නවා මේක තමන්ට අයිති නැති වෙනස්වලයන හැබැයි ගෙදර ප්‍රියමනාපයි වා යානවාන තින ඒවත් ප්‍රිහමනාපයි හොඳයි පරිහරණය කරනවා ඒවගේම දැන් සමන් සත්පුරුෂයෙක් නම් අනුන්ගේ දේවල් කියල මේ නැති නාස්ති වෙන විදියට පරිහරණය කරන්න බෝම හොඳින් පරිහරණය කරනවා නමුත් නිතරම මනසින් අන්න ලොකු චන්දරාගයක් ලොකු බැඳීමක් නැහැ. එතකොට අයින් කරන්න ඕනු වෙලාපයාට පුළුවන්කම ලැබෙන ආන්නේ වගේ තමයි අරකට්ටි මේ ජීවිතයේ කොච්චර පිනමනාප දේවල් තිබුණත් අන්න මානසිකව අයිංවෙල තමයි කටයුතු කරලා තියන්නේ. එතකොට අන්නේවා අර අරවිදිය විනාසුනාය නැතුනාය කියලා නැහැ හිත අන්න දරාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතිං දරුවතිහායි මහත්තයකු මැරවා කියන්න නේද පටාචාරාවට හයයි මෙයාට කියද නේද වෙන කෙනෙක් වෙන එතනම ඉවරයි පපුුව නේද සාමාන්‍යෙන් ගැත්තොත් එහෙම නේද පොඩි දෙයක් නෙවෙන් අපි සාමාන්‍ය කතාවක් හැටියට කිව්වට කල්පනා කරොත් එහෙම නේද ද අපිට මේ කෙනෙක් ලෙඩ වෙනකොට නේද මැරෙන්ඩ ඔන්න ලෙඩ වෙනකොටම නේද අපි කලන් සෝවාන් සෝවාන් වෙන්න ඇති සමට සෝතාපන්න කෙනෙක් මංහිතන්නේ නමුත් දැන් හැමෝම සෝතාපන්න අයට ඒම සෝකය දරාගණ්ඩත් බැහැ ඉතින් ඒකයි. ඕ විසාකාවේ මර මිනිවිදිියක් මේලා මේ වෙනෝනේ නමුත් අර යථාර්ථය මතු කරල දෙනකට ටක්ගාල මේ සිහිපත් වෙනවා ඉතින් ඇත්තටම මේවා දියුණු කිරීමෙන් තමයි ඒ අයට මානසික හයිය ඇතිවෙන්නේ. ඉති ඒ නිසා මේවා නිතර නිතරන්න සිහිකරනවන අර ප්‍රිය පුද්ගලයම් පිළිබඳවතින චන්දරාගේ දුරකරගන්න පුළන් ලෙඩත් දුකක් ඇතිවෙන කොටන්න ටක්ගාල සීවෙනම් මේක ලෙඩවෙන කයක් ලෙඩවීම ඉක්මලනෑ මරණය ගැන සීවෙනකොට නිතරමකද වෙන්නේ ජීවිතය තියෙන ජීවත්වීමේ මදේ තියෙන අපිට ඒ අපිට තේරෙන්නේ එහෙම මත්තල ඉන්නෝ කියලා අපිට තේරෙන්නේ දැන්කීම බැරි වෙලාවත් කවුරරකින හෙට අපි මැරෙනවා කියලා. එහෙම උනොත් හරියටම කිවොත්තේ මොකද වෙන්නේ මීටත් වැඩිය එනම් දත්මිටිකාන භාවනා කරනවා නනේද නේද දැ මරණ සතිය කියලා කියන්නේ මරණයකෙන් සිහිය උපදවා ගතයුට දැන් මොකද මදය කියන්නේ මත්වෙලා නතින් තේරෙන්නේ ඉතිේ නිසා මරණ සතිය මරණය පිළිබඳ හොඳ සිහ දියුණු කරන්න කියල කියන්න. එනිසා දැන් උදේ නැගිට්ට පස්සේ හිතන්න කියනවා දැන් අද දවසතුර මට මැරෙන්ඩ බොහෝම දේවල් තියෙන පුළුව. පය හැපිල මැරෙන්ඩ පුළුව. ඊළඟට කනපන දේවල් දිරුව ගන්න බැරුව මැරෙන්ඩ පුළුවන් සතා සල්පය දෂ්ට කළ මැරෙන්ඩ පුළුවන්. ඊළඟට විධ පුද්ජල මනුචයන් අමනුෂයන්ගේ ගහනයට හුවෙල මැරෙන්ඩ පුළන් අද කාරන ඉතින් ඇසිටන්ට වෙල මැරෙන්ඩ පුළුව. කරන්ටක වැතිල මැරෙන්ට පුළුවන් ගෑසක ලීක් කළ මැරෙන්ඩ පුළුවන් දැම් මේ අද දවස තුළ මට මැරෙන්ඩ හේතු ගොඩව තියෙනවා. ඉළඟට බලන්නකෙන කොහොමද මගේ හිත මොන තත්ත්වේද තියෙන්නේ. රාගෙන් දේශය මෝනි කෙලෙස් වලින්ද තියෙන් ඉති මේ කෙලෙස් වලින් ඉන්නකොට අද මැරුණක්මක දෙන්නේ මට හොඳ මරණයක් වෙන්නේ නැහැ එනිසා මං අද මැරෙන්න්න පුළුවන් කෙනෙක්න ඒ නිසා මේ කෙලෙස් එක්ක අද මං ඉන්න හොඳ නෑ ආනක මරණ සතිය කියන්නේ තේරුම්. ආන මරණ සතිය වැඩීමේ තියෙන බලන්නේ නිතර මේක. එතකොට මොකද වෙන්න නිතරම අප්‍රමාද වෙන ප්‍රමාදය නැතිවෙන ඒක එතර ජීවත්වෙන මත්ගතියන ආන නිතරම සූදානමින් ඉන්නමකද කොයිවෙලි දලන්නේ න ජීවිතේ ඒ නිසා කේන්තිය තරාකිතේ තිබොත් ඒකයි හිට ගෙනියන්න බෑ මක දද දවස මැරෙන්ට පුලොන්නේ ආන්න ඒ නිසා ඒකයි මරණ සතිය ගැන මරණය පිළිබඳ හොඳ සිහියත්තිීරු එනිසා ඒ සිහ දියුණු කරන්න තමයි අර කැන්නේ මරණ දම්මෝම්හි මම මරණයට පත්වෙන මරණම්මානතී තෝති මම මරණය ඉක්මෝපු නැති කෙනෙක් කියලා එක ස්ත්‍රී පුරුස ගිහි පැවිදි හැමෝම නිතර සිහි කරන්න කියන්න. එතර තමයි යන්න සිහිය පිහිටන්න. ඒ සිහ පිටනකට තමයි යන්න නිතරම් බලනවා අද දවස තුළ මැරෙන්ඩ පුළුවන් රෑටගේ පොම් එලිවෙනකොට මැරෙන්ඩ පුළුවන් බලනෝ නිතරම කොහොමද නින්ද බැරණකොට බැරිවල මැන්මත් එහෙම කොහොමද නිදාගන්න මේ කාගවත් එක වෛරය තරාමනාපකන්තියාගනද කෙලෙස්තියාගෙනද එතොට ඒ වයින් කරල තමයි මකද නින්දෙන් මැල්ලෙන්ට පුළුවන්නේ ආන්නේ එකයි. ඉති ඒ විදියට අන්න මරණේ මේ ගැන එකයි සිහි කරන්න කියන්න එතකොට අන්න නිතරම මේ ජීවිතය අප්‍රමාදී පුද්ජිලෙ බවට පත්වෙන. ප්‍රමාදය කියන එක නැතිවෙනවා. තැන් අපි හිතේ ඒ අපිට ඒක තේරෙන්නේ අපි කියන්නේ ඇත්තටම එහෙම මත්ැන ප්‍රමාදයක් මත්වීමක් හිතේ තියෙන අපට තේරෙන්නේ ඒක තේරෙන්නේ ඇත්තට මරවගේ සිද්ධියක් වුණුත් එහෙම නේද අපි එතකොට මේ මේ සාමාන්‍ය දේවල් කිසිවක් කරන්න යන්න නේද ඒක අරකැන සත්‍යයාවිය වූ මට්ටු ඩයියමානුවෝ මත්තකේ කාමරාග පහනය සතු සක්කාදිිට්ටි පහනය සතු බික්කු පරිබ්බජයකිල් දැ හිසගිනි ගත්තොත්තේ මනිත් අඩ කරන්නේ ටක්ගාල හිසගිනි නිවාගන්නවා නේ වගේ අර දකින්න කියනවා මේ හිසගිනිකත් පුද්ගලෙක් ඒගින්න නිවාගන්න මහන්සින වගේ අර මේ සක්හාදිිට්ටි ප්‍රහාණය කරන්න අන්න මහන්සි ගණ්ඩ කියනවා. ඉතිං අර මරණ සති අපි වටනෝන නිතරම අප්‍රමාද පුද්ජලේ බවට පත්වනමකද අය කාලයකට ඉඩති යන්න බෑමකද කොයිවිලේද දන්නේ නැහැ මරණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ සමාර ස්වාමීන් වහන්සේලා හරි ශිවුම් ඉදිරිතම මරණ සතිය වටන්න. දැන් එක එක ස්වාමීන් වහන්සේලාගෙන් බුදුරජාන් වහන්සේ හන කොහොමද මරණ සතිය වඩන්නේ කෙනෙක ස්වාමීන් වහන්සේ නමක් කියනවා මන් දවසත් ජීවත්වයේ දන්නේ මන් නිතරම හිතන්නේ මේ දවස ජීවත්වේද දන්න ඇති ඒ නිසා දවසත් ජීවත් වනොත් නම් හොඳයි මේ බුදුරජාණන් වහන්සේ කියපුදේ මට මේම කරගන්නකද දවස ජීවත්වේද දන්න සුවරණෑ කිව්. නිතෝ විදියට අහනකට එක සාමන්නාසල මකිව මම හිතන්නේ නම් මේ හුස්ම ඇරං පිට කරනකම්මත් ජීවත්තේ දන්න එහම ජීවත්වනොත් හොඳයි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය දියුණු කරගන්න එතොට බුදුරන් වහන්ස කියනවා අර මුලින් කියප එකන ප්‍රමාද කෙරෙක් කියනවා. <laughs> අප්‍රමාද කෙනා තමයි හුස්ම ගන්නකන් ජීවත් වෙයිද කියලා හිතන එක. ඒතර බලන්න කොච්චර සිවුන්ද. කොච්චර සිහියක්ද එතකොට. ඒතර බලන්න නිතරම හුස්ම රැල්ලක් වාස සිහියෙන් ඉන්නේ. ඒ කියන්නේ මර මැරෙයි දන්නේ. ඒ නිසා තප්පරයකටවත් ඒකයි ප්‍රමාද වෙන්නේ නැහැ. කොච්චර සිවුම් වැඩිමත්ද නේ හිතා ගන්න බෑ. ආනේකයි. ඉතින් අපිට දවසවත් අඩුම ගානේ දවස නැත්තම් අවුරුදු පහක්වත් හිතාගත්තොත් <laughs> නේද? ඉතින් ඒ විදිහට ඒකයි මේවා ගැන බුදුරජාණන් වහන්සේ මේ පොඩි දේවල් නෙමෙයි කියන්නේ ඒකයි. ඒ තරමට ජීවිතේ අප්‍රමාද වෙලා අපි හිතා ගන්නවත් බැරි විදියට දියුණු වෙනවා. ආනේකයි මේවා මේ අබින්නම් පච්චවේකි තබ්බන් කියන්නේ නිතර නිතර සිහි කරන්න කියලා. ඒ විදිහේ මරණ සතිය තියෙන කෙනෙක් කොච්චර ඇතර අප්‍රමාද වෙනවා කියලා හිතෙනවන්නේ. ආනේකයි. <clears throat> ඉතින් ඒ නිසා තමයි මේවා බුදුරජාන් වහන්සේ බොහොම අපේ ජීවිතය මූුණ පාණ්ඩ තියෙන සිද්ධි නිසා මේවා ගැන නිතර නිතර පත්වේශා කරන්න කියන්න ඉති මේවත් අන්න දියුණු කරනවරංයාට එකයි ආර්යෂ්ඨාංක මාර්ගයේ අන්න දියුණු කරගන්න අනි ප්‍රකට වෙනෝගෙන මාර්ගය ප්‍රකටුනාම අන්න දස සංයෝජනයන් නැති කරගන්න ඊළඟට අනුසේ ධර්මයන් නැති කරගන්න පුළුවන්කම තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක ඉතාමත්ම මේ වටිනා සූත්‍රය මම ගොඩාක්ම බුදුරජාන් වහන්සේ ධර්මය මේකේ ඉතාම ගොඩාක් ලොකු හයියම් මටාවේ. ඇයි මේ පොඩිදෙයින් අපට මෙච්චර යන්න තිනම කිසි පස්සන යන්නේන අයකාගෙන්වත් උපදෙස් මොකුත් නැතුුණට පස්සන නෑ කළ හිතුන මේක කිව්වට පසේ. ලොකු වෙනස්වීමකට මට මේ සූත්‍රයෙන් තමයි ඇත්තටම පත්වනි. ඇයි මේ හරියටම පකට තිී නොනි තැ මේක අපිට නොතේරෙන දේකුත් නෙවේ. දැන් තියෙන මේක අනික මෙච්චර පොරිදේකට මේ හැමෝම මේක කරන්නම කියලා නිතර නිතර කියනකොට නේද කොච්චර ලොකු වෙනසක් වෙන්ඩ පුළුවන් කියලා දන්න හිදන කියන්නේ අවධාරණය කරන නේද ස්ත්‍රී පුරුස ගී පැවිදි මේ ඔක්කොම කරන්න කියලා ඊළඟට මේක කරනකට මේ සංයෝජනය නැති කරගන්න විශේෂෙන් මන්දැකමක මක්ගුව සංජයත මාර්ගය පකට වෙනවා එතොට දැනගත්තා අනිවාදෙන් දැන් දැනගත්තන තුනත් කමන්නේ මාර්ගය මේකකොරත් මාර්ගය පකට වෙනවානි ඉති ඒනි සමයක සද්ධාව පීටවාගෙන මම ගොඩාත්ම ගොඩ කල් ඉඳලා පුහුණු කරන මේකක්. ඇත්තටම ලොකු දෙයක් ජීවිතයට මේ පොඩි උපදේශයක් නෙමේ කියනක මේ වුණ ඉතින් ලොකු සද්ධාවක් ඇත්තට මේ බුදුරජාන් වහන්සේගේ මේ ධර්මය පිළිබඳව ඇති වුණා. ඒකයි මේ මේවා අවධාරණය කළ ඇත්තටම දේශනා කළ තින ඒක ඉතින් මේ සත්‍යයකයි මංකුව මේ <coughs> මේවා මේ අවබෝධ කර ගන්නනම් ඉස්සල් අපයානේ අනිවාර්ය මේ සත්‍යය කෙනෙක ආරශ්ා කර ගණ්ඩ නියකට පළවෙනිය පියවර සද්ධාව ෘචිය ඒවා පිහිටුව ගත්තුත් මේකින් අපිට අන්න මේ ජීවිතේ ආබෝධය කරා යන ලොකූ පිටු හලක් වෙනවා. ඉති නිසා පොඩි කියලා හිතන් නැතු ලොකු සද්ධාවක් කැමැත්තක් ඇති කරගණ්ඩ නිතර නිතර මං මේවා සිහි කරනවා කියල. ප්‍රශ්නයක් අහලතිනවා ධර්මය පුරුදු පුහුණු කළ අය බොහෝ විට මරණ එට මුහුණ දෙන අවස්ථාවේදී මාර්ග පල් ලබන බව සාඇත්තෙන්. ඒ පහදර දෙන්නකි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ගොඩාක් අය අවසාන කාලයේදී ධර්මය පුහුණු බුරදු පුහුණු කරලා තියෙන අය ධර් මාර්ග පල් ලබල තියනවා. දැන් එක දේශනයක තියනවා මේ නුවන ඇති දැන් නුවන දියුණු කරපු අයින්වනි මේ ඒ අයි මන්නාසන්න මොහොතට පත්වනාට පස්සේ තවත් මේ ආමී ඒ වගේ ඥානී තියෙන ආර කෙනෙක් ගිහිල්ල එයාට කතහ කරන්න කියන කතා කරලා මේ මේ කියන්න කියනවා දැන් ඔයා මරණාසන්න මොහොතට පත්වෙච්චි කෙනෙ. දැන් ඔයා හිතුවත් නැතත් ඉතින් ඔයා මැරෙන. ඉතිවයට මොනොහරි මේ දරුවන් කරේ වගේ ගෙවල් දරුවල් කරේ යම් මේ බැඳීමත් තියෙනවාද. එතොට එයා කිනෝ සමහට බැඳීමත් තියෙන එතොට කිනෝ ඔයා මේ දරුවන් කරේ ගෙවල් දරුවල් කරේ බැඳුනත් නොබදනත් ඔයා මරණයට පත්වෙනවා. ඒ නිසා මේ මේ මේ මේකෙන් ඔයා මේ වෙලා ඔයා මේ මරණයට පත්වනින්ද මේ <clears throat> දිවලෝකය පිළිබඳ මේව කරනම් ඔයා මේ දිවලෝක හිත පිහිටෝ ගන්න. ඒ විදි ටෙකින් එක ටෙකින් එක ටෙකින් එකට ඇරැගිල්ල විමුත්තියේම හිට පිහිතුවන්ඩ දේශනා කරලා තියනු. එතෝට යා දිගින් දිගටම මනස අර දිවලෝකින් දිවලෝකට බ්‍රහ්මලෝකින් ඇල්ලා ඊට පස්සේ සමාරය නිවන් අවබෝධ කරගන්න තත්ත්වටම පත්වෙන බව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා. ඒ වගේම තව ඒ ලෙඩ රෝග හැදලා ඒ මන්නාසන්න අයට සමාරය බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙනු. ඊට පස්සේ උන්වහන්සේ ධර්ම දේශනා කරනාන් එතකොටත් සමාරය ධර්මය අවබෝධ කරන එහෙම නැතිවුණොත් වෙනත් ස්වාමීන් වහන්සලා ගිහිල්ල මරණාසන්න මෝත බණ කෙන තුකොටත් ධර්මය අවබෝධ කරග නෙම නැතිවුණු තමම්ම දියුණු කරපු ධර්මයසය කළ සමහරය ජීවිතාබෝධය ඇති කරගන්නවා කියන. තිය නිසා මේ ධර්මය පුරුදු පුහුණු කරනයට සමාන්ලාට අවසාන මොහොතේ ජීවිතය අවබෝධ කරගන්න බොහෝ අවස්ථා සැරසෙනවා. ඉතිේ නිසාර මං එදත් කිව මේ ශාසනය පිළියුත් පිරීම අපිට හිස්වෙන්න හැ. ඉතින් ඒ නිසා අවසාන හුස්ම රැල්ල දක්වා අපිට ස්ටාන්සික තියෙන ඒකයි. ඒ නිසා ධර්මය පුරුදු කිරීමෙන් කවදාපත් අපිට අලාභයක් වෙන්න නෑ ලාභයක් මිසක් ඒකට සත්පුරුෂයෝ මුණ ගැහැනෝනම් ඉතාමත්ම පහසුයි. සමහරයට මන්නාසන්න මොහොතේ මේ බුදුරජාන් වන්සේම ගිල්ල දීගා උපාශක කෙළෙහෙමින්න්න පණ කියන සාමාන්‍ය සෝතා පරණ වෙලායින්න අනාගාමිලා ගිහිල්ල බ්‍රහ්ම ලෝකල උපදින. සමාරු අරිහත්වයට පත්වෙන ඇත්තින්න ස්වාමින් වන්සලත් ගොඩ බොහොමයක් එහෙම දේශනාවල තියෙන ඇති. එයාගේ සමා ජීවිතය අර්ව්‍යාධිත්්‍යයක මර්ණමයකත් එක යට පහසුවෙන් අතාරින්ට පුළුවන්කම තියෙනවා. ඒවට අර ධර්මය පුරුදු කරලා තිබුණොත්තම නැත්තන් කතා කරන්න බෑන් නේද නැත්තම් මේවන් අයින්වැටිකි ගොත්තේ කලබල වෙනවනි නේද ධ්‍යානාත පින්ඩි සිටතුමාටත් ගිහිල්ලා සැරුත් මහරතන් වන්සේ දේශනා කරන්න එතොට අර අනාත පින්ඩි සිටතුමාගේ වෙනකොට අර සීල සමාධි පරිපූර්ණය උනානන් ඒ කතාවාල රහත්වෙනවා ඒ ඒකට තමයි දේශනා කර නමුත් එතුමා මේ එච්චර අර දානමානාදී කටයුතුවලට වේසිනා ඇරෙන්ට අනි පැත්තිෙන් මේ බණභාවනා වැඩිය කරේ නැහැ. ඉතිේ නිසා තමයි මේ බැරිවුණ ඉති නමුත් පුදුම විදේ ප්‍රසාදයකට පත් වුණ කඳුළු ආවා ඒව කියනට අන එතරමට සතුටට එතට ආනන්ද ස්වාමිනන් සිතුව මේ උන්වහන්ස කියන දැන් අතාරින්ට කියලනි එතවට මේ කතාරගන්න බැරවා අනුනවා කියල එතුර කිව්වා ස්වාමිනි මං ඒ නිසාරනවා නෙවේ. මං මෙච්චර බුදුරජාණන් වහන්සේත් ඇසුරු කල්ලා සංගහත් ඇසුරු කල්ලා මට අනේ මේ වගේ ධර්මයක් අහන්ඩ ලැබුන්නේෑන් ඒකයි මට දුක කියලා. එතට සෙරත් මහරත්තන් වහන්ස කියන මේ වයිතින් අපි වැඩිපුර ගී අයට කතා කරන්න ඕනේ පැවිදි ඇත් එක තමයි කියන කතා කරන්න තොර කියනවා සැරයුත් මහරත්තන් වහන්සේ තාස්වාමිනි එහෙම කරන්න එපා මෙ ගීහයටත් කියන්න කියන. ගීහ ඇත්තින්නවතුව මේවා අවබෝධ කරගන්න පුළුවන් අය. නිසා ගිහයටත් මේවා මේ කතා දහම් කතා නිතර නිතර කතා කරන්න කියලා. හිතේ වගේ මන්නාසන්න මෝතේ අර හිත වැඩුව අයට බයනැතුව කතා කරන්න පුළුවන්ගට අද කාල තියෙන්නේ සම්පූර්ණ මුලාව නිදලා තියෙන සත්‍යය වෙලාවට අන්න මතු කරලා දෙන්න විදිහක් නෑ සත්‍යය පාච්චි කරපුයට ඔන්න සත්‍යය කියන්න පුළන් තේ අයට අනිවරෙන් ඇතරම නිදහස්වෙන්ඩ පුළුවන්කම ලැබෙනවා. ඉතේ නිසා පුද්දු කල්ල හිටියොත් ඔන්න කවුරරි ඇවිල් ඇවත්තේම ඇස නිත්‍යය ධනිත්‍යයද <laughs> එතකට අන්න උත්තර දෙන්න පුළුව ඒනම් ඉතින් දැම්මි අනිති දේවයට අතාරෙන්ඩ වෙනවා අතාරෙන්ඩකිවකම ඔන්න අතාරෙන්ඩ පුළුවන් ඉති ඒවා දේශනාකුඩ තියෙනවා ඉතින් ඒ විදිහට කිහිල්ල කතා කරනවා ඇ <coughs> විදෙස් රටේ ඒ ස්වාමීන් වහන්සේලාට ගියේ මම එහෙම පොතක් කරා. හා හා. ඒකට විපොත දෙන්නේ කියලා. හා හා. ඉතින්නේ ඒක ඉස්සේ මැරෙන වෙලාවට කල්යම් මිත්‍රෙක් ළඟ ඉඳගෙන හ්ම් හ්ම් හ්ම් කරන්න හ්ම් ඒ ළඟ ඉඳගෙන ඒක පාට පාට වගේ තේමන ඒ දිහා කියන්නේ එපා ඒ වාගේ ඒ පාට වලින් දෙන්නේ කාමර වලට යන්නේ ඉතින් යන්නේ හ්ම් හ්ම් හ්ම් ඕ මේකෙත් ඒ අර මරණා සන්නයටම අරමංකිවේ ඒ මහානාම කියලා සාක්‍ය කෙනෙක් ඇවිල බුදුරජාණන් වන්සේ හනකොට ඒ අයා ගැර විමුත්තිය සඳහාම තෑරයි යන්න අන්තිමහොත කතා උපදෙස් දී රතිීනති ඒක ඇතට හිත වැඩුව නැති කෙනෙකුට කිවත්තේ බයවන ඉතින්ීම කියන්නකි <laughs> හිත වැඩප කෙනෙකුට තම ඒ විදිහට පුළංකම ලැබෙන්නේ අද ලොබී නැ ඕ අපි නිතරම ලෝක තියෙන සත්‍ය වහගෙන අසත්‍යය තුළ නින්නේ ඉතින් දැ මේවා සාමාන්‍ය ලෝක මේ මූසල කතාවගේ තමයි තියෙන් <laughs> ප්‍රියමනාප කතා නෙවේති ඇත්තටම කිවත්තේ මැරණවා කියලා ගෙවල්ල නුන්න තම්ලතා තුළ ඒකල් කැමති නෑ අසුප කතා කියන්න එපා නේද දැන් අම්ම කෙනෙකුට අපි යනකොට කියලා ගියොත් අම්මි මං එනකං විශ්වාස නෑ <laughs> නේද <laughs> මුතල කතා කියන්න එපා කිය අසුපු <laughs> ඉතින් ඒ වගේ නිතින් නේද? ඒ සත්‍යයට අපි කැමති නෑ. නිතරම අසත්‍ය තුල තමයි ඉන්නේ. යථාර්ථේ දැන් ලෙඩෙකුට ගිහින් කිව්වොත් එහෙම කැමතිද? නෑනේ නේද? දැන් ඔයා ඉතින් මේ ලෙඩ රෝග ඇල්ල තියෙන්නේ ඈ එහෙම කතා කරන්න බෑනේ දැන් බලන්න අර නකුල මාතා මේකේ හොඳටම තියෙන එකක් නේද ඒ නකුල පියතුමා අසනීප වෙනවා එතකොට ඒ නකුල මාතාව ගිහිල්ලා කියනවා ගෘහපතිය මේ අපේසා සහිතව නම් මැරෙන් දෙප. අපේ සාසහිතව මැරීම බුදුරජාන් වන්ස බොහොම ගර්යා කරන එකක්. එනිසා ඔයා පොඩි අපේශාවක්වත් තියාගන්න දෙපාකින්. දැවයාට හිතෙන්ට පුළුවන් දැම්මි මං මැරණට පස්සේ නපුල මාතාව කොහොමද ජීවත්වෙන්නේ. ඒ ගැන හිතෙන්න්න පුළ එහෙම හිතන්න ප මට පුළුවන් කිවවා මේ රෙදිවියන්ට පුළුවන් ඒ වගේ කිව්වා. එනිසා මම් ජීවත්වෙන්න ඔයා මැරෙන්. දැන් කිව්වොත් එහෙම ඊතන එන උඹ වෙන කෙනෙක් එහෙම ඉතයි නේද යන මැනනකන් ඉන්නේ කියලායි බලාගෙන නේද <laughs> ඒක හරි ලස්සනට තියෙනවා මේ <laughs> ඇත්තටම බලන්න නේද දැන් ඊළඟට දැන් බලන්න ඒකේ අනිත් පැත්ත තමයි දැන් මෙයා කියන්නේ ඇත්තටම අතහැරලා මැරෙන්න කියලා ඊට පස්සේ අහ කතාව ඉවරනකොට මොකද වෙන්නේ හොඳ වෙනවා දැන් ඉන්න කියලා කිව්වොත් මොකද වෙන්නේ අනේ මැරෙන්න එපා කියලා ඉක්මනට මැරෙනවා බයටම බදාගෙන ඇඩුවනම් එහෙම අනේ මාව දාලා යන්න එපා කියලා බයටම හරි මැරෙනවා ඒකයි මේ සත්‍ය හරි පුදුමයි කියන්නේ ඒකයි දැන් අපි ඒකනේ ලෝකේ ලැබිය යුතු ප්‍රතිකරෙන් නෙමෙයි ලබා ගන්න යන්නේ අනිත් පැත්තේ ඉතින් ධර්මයෙන් ඒකයි බලන්න අර මේ විදිහට කියනකොට එයා සම්පූර්ණ නිරෝධී වුණා ඉති ඊට පස බුදුරජාන් වන්ස ළඟට ගිල්ල කිවට පස බුදුරන්ස්ක හට හරි ලාභයක් වූ ඒවගේ කෙනෙක් ලැබීම <laughs> දැම් බලන්නේ සත්‍යය තුළ තියෙන ස්වභාවේ ඉති අදකාල අපට ඇත්තරම් බැහන නේද එහෙම කිව්වොත්ම අනිවාර ඉවර නති ඒ වගේ දේවල් කිව්වොත් එහෙම නේද කියන්න පුළුවන් අපේ සාසාචු මැරෙන්ඩි කියලා කාටවත් එම වචනය කරන්න කට ඇරලා නේද <laughs> බලන් ඒ කාල ඇ මොකද්ද? ඈ? රිවර්ස් සයිකොලොජි කියලා කියනවා. මොකද්ද? කාටරි මොකක් හරි කරවද ඕනේ නම් ඒක බලපා කියලා. ඒකට ගොඩේ කොහොමද ඒක කරනවා. හ්ම්. ඒ වගේ. ඔව්. දැන් දෙකොළ බුදුහාමුදුරුවන්ගේ පරමාර්ථ වල මේ දෙමව්පියෝ නේද? ඒ දෙන්න මේ පිළිබඳ අර වෙන දෙන්නෙක් විය තියෙනවාද මේ දෙන්නත් කොහොම දන්න මේ දෙන්න අර කියන්නේ ටානන්තර ලැබිල තියෙන විශ්වාසනවන්තනීය දෙන්න හැටියට කියන්නේ හරිම විශ්වාස දෙන්න එයාගේ එකටික පුද්ජිලක දේවල් ඒටන් දර එක වෙලා කියනවන මේ නකුල මාතාවයි දෙන්න මේ ඉතින් ඒ නිසාර මේ විශ්වාසවන්තනීය දායක දෙන්න හැටියට තමයි <laughs> නකුල මාතත් නකුල පියතුමත් හරි වේ කල්්‍යයාන මිත්‍රත්වයෙන් ජීවත්වෙච්චි දෙනෙක් දෙන්න එකේ දෙන්න. ඉති මේ සත්‍ය අසත්‍ය කියන එක දැන් වන්දන කාලාම සූත්‍රයේ තියෙන කවුරු කීවට පිළිගන්න එපා. හ්ම්. ඔව්. ඉතින් තමන් මොකෙන් කෙරෙන කෙනෙක් නා. හ්ම්. මොහන්කාරයෙන් ඇස් අඳලා දෙන්නේ සමහර වෙලාවට අසත්‍ය සත්‍ය හැටියට දකින්න පුළුවන් නේද ඔව් ඒක ඒක තමයි දැන් <clears throat> මේ දැන් සාත්‍රු කෙනෙක් මුණ ගැහුණට පස්සේ තමයි සද්ධාව පිහිටව ගන්න ඊට මෙහා විමසන්න පුළුවන් මං අර කිව්වේ දැන් ගුරුවරු අපිට හොයා ගන්න ඕන පුළුවන් හැබැයි ගුරුවරයා මේ ලැබුණට පස්සේ තමයි තියෙන්නේ ඒක නේ අර සද්ධාව දිදා විපාක කියලා කියන විපාක දෙකක් තියෙනවා හොඳ දෙයක් පිළිගන්න ලැබුණොත් හොඳ නරක දෙයක් පිළිගත්තොත් එහෙම ඉවරයි. දැම් මෙතනදී ශාසනය නිතරම් බුදුරන් වන්ස කියන්නේ <coughs> මේ දැන් සාතෘවරය ලැබිච්චියයටන මේ කියන්නේ අරි අරියසාාව කියලන කියන්නේ ආර්යශාව කියන සාවකත්වයට පත්වෙච්චි කෙනෙක් එය නිතරම සද්ධාව පීටාගෙන යන්ඩෝඩු ඒකයි. මේ නික් අර අර කාලාමයේ බෞද්ධය නෙවෙනි එයය කිව්වා මේ ස්වාමිනි අපිට හරි පස්්නයක් කිව්වා. හේතුව තමයි අපේ ගමට මේ විවිධ ආගමික නායකය ඇවිල්ලා ඉතිං එක එක දේවල් කියනවා. එක්කෙනෙක් කියල එක ගේක මේ මැකලෙන්න තව එක්කෙනෙක් ඇවිල්ලක්කින තියනිස අපට හරි පස්්නයක් කිව්වා. අපිට හොයාගන්න බෑකුව මේ අය කවුද හරියට කියන්න කියලා. ඉති බුදුරන් වන්සික හරි ඕකට කියන එක මේ සැක කරන්න ඕන එකක් කිව්වා. ඊළඟට කිව්වා මේ නිසා මේ කාලාමේනි මේ කවුරුත් මේ මේ පරම්පරාවෙන් ආවයි කියලා කවුරුත් කිව්වයි කියලා මේ එහෙම යන්න පවකට්ටියම පොඩ්ඩක් බලන්න මේ හිතේ හටගන්න මේ රාගදේශමෝහ හිතසුව පිණිස පවතිනවා දහිත පිණිස හේතුනෝද කියලා අන්නේ පැත්තෙන් බලන්න කිව්ව. එතුර කිව්ව මේ කට උත්තර දුන්න. ඉති <coughs> මේ <coughs> ඊට පස්සේ බුදුරන් වන්සික එනම් මේ ඒකැනේ එතු රාගදේශමෝහ නැති කරන ධර්මයක් හම්මුණු තන්නේ එක පිළිගන්න කිව්වා. <laughs> රාගදේශ මුහ නැති කරන ධර්මයක් හම්බෙච්චිකම ඒක පිළිගන්න කියන එකයි. ඉති ඒකටට ඊට පස් ඇතරම් බෞද්ධ බවට පත්වුණ. ඉති ඒවගේ අර ආගම කල්ලගන්න බැරිවිච්චික නෙත්තමයි ඒ විදිහට පොඩි මේකක් කරන්න කියලා. දැන් අර චංගි සූත්‍රය කියලා තිනෝ දැන් ඒකේ බුදුරජාණන් වන්සේ අරමංගුදේ සච්චානටක්කේ සච්චානුපතියට කිවි ඒකෙත් කියනවා මේ දැම් බණහන්ඩ මේ මේ යනවනන් කෙනෙක් කියන කෙනා කරේ පොඩ්ඩක් බලන්ද කියන. දැන් බුදුරජාණන් වහන්සේ නම් ඒක උන්වහන්සකින උන්වහස පිළිබඳ හොල බලන්ද කියල තව මේ සූත්‍රයේ මකදද මේ මජ්්‍යමිනිකායි සූත්‍රයක්තින ඒක මේ උන්වහන්සේ ගැන සම්පූර්ණම විමසල බලන්ද කියන කොහොම කෙනෙක්ද කියර. ඕ ප්‍රසිද්ධ පත්තුනා මෙයා Oo, oo. Oo, oo. ඕ ගොඩත් තියන බුදුරජන් වහන්සේ මකත පරිවිමන්ස්නේ ඒවගේ නමත් තිල්ම වීමන්සා සූත්‍රයේ. වීමන්සන වීමන්සන සූත්‍රය කියලා තින ඒක තියෙනවා සම්පූර්ණ බුදුරජන් වහන්සේ පිළිබඳ ඔන්නන් <laughs> මේ විමසල බලන්න කින කොහම කෙනෙද සමහර ප්‍රසිද්ධියට පත්වෙන කොට පිරිහෙනවා ඉතින් බුදුරජන් වහන්සේ එහෙම තියෙනවාද කියලා බලන්න කියනවා. එහෙම නැහැ. ඉතින් ඒ වගේ අර සාත්තුරයක් සොයාගත්තට පස්සේ තමයි මේ අර සද්ධාව පිහිටුව ගන්න ඒකයි. හිත අර බණකන මේ ඒ බුදුරන් වන්සේ කියන ලෝබ දේශමෝහයෙන් ඉඳගන්න කියන ලෝබ දේශයෙන් යුත්තනන් ඒ අයට මේ වගේ ගැඹුරු බණ කියන්න බැහැ මේ කියලා අර ගවේශණය කළ බලන්න කියන. ඉති එතවට තමයි අර සද්ධහ පිහිටෝ ගන්න. දැ බුදුරජාන් වන්සේ කාලෙත් සමහරු දැන් බණ අහනුවනේ එතවට බණහැවට පස්සේ තතාගතයේ සද්දම් පටි ලබති යන්න තතාගතයන් වහන්සේ පිළිබඳව සද්ධාවට පත්වෙනවා. එතොට තමයියා අපංමා බෝගක්කන්දම් පහාය මහත්තුූ බෝගල්කන්දයක්කෝ ස්වල්පූ බෝගස්කන්ද ඇතඇල්ල ඥාතීන් පිඩි අතහැල්ලන්න මහන වෙන. මහනුනාට පස්ස යන්න බුදුරජාන් වහන්ස කියපු මාර්ගයනවා. එතොට ඒකටි මහනවෙන්න තතාගතයන් වහන්සේ පිළිබඳ සද්ධාවට පත්වෙලා ආන්නේකයි. ඉති සද්ධාවට පත්වනාට පස්සේ අයමේ මේ අර මේ මේවා නෑ කැන නිතර මේ සැක කර කර විමස විමස මේ යන පරියේෂණ ගමනක් නෑ ඊට පස සම්පූර්ණම පිළිගැනීම මුල් කරගෙන තමයි යන්න තියෙන්නේ ඕ රට්ට පාලසන් කතාව ලොක්කෝගෙම තියන්නේ ඒකයි ඉතින් අර ආගමක් හොයන්න ඉස්සල්ල තමයි මේ අර කාලාම කාලමකද කාලාම සූත්‍රය පෙන්නන්නේ ආගමක් හොයාගන්න කෙනෙක් නිකාම ආගමකට යන්න ඇතුව පොඩ්ඩක් බලන්න කියන. ඒ වගේ අනිත් අයට මේ බෞද්ධයන්ට කීපු කතාවක් නෙවේක. ඉති අපි කියන බුදුරන් වන්සිකිවත් නා පිළි ගණ්ඩිපා. අපි අවබෝධ කරගෙන තමයි මේක පිළි ගන්ඩෝනි කිලිට අබෝධ කරගත්තු ඉතින් පිළිගන්ද යන්න හැනයි බෞද්ධ කියන ඕ ශ්‍රද්ධාව උපදගත්තන් පස්සේ අපිට මේ ප්‍රශ්න අහන්න වැඩක් නැහැ. හ්ම්. ඉතින් හුඟක් අයට ඒ දැන් මම අහන්නේ කාම සූත්‍රයේ මේ පාඩම් දෙනවා මේ කවුරු නම් දබල් දුන මේ මුලින්ම මේ බුදුහාමුදුරුවෝ තමන්ම මේ මිනිස්සු හොයාගන්න ඕනේ. හ්ම්. කරනවා කියන්නේ සතුටට ගමන්නේ නැහැ. අන්න ඒ වගේ අපි දැන් ගාමනේ සද්දා තමයි. ඔව් ඒකයි. දැන් සාදු හ්ම් හ්ම් අනිකට සද්ධාව කියන එක අපි හිතන්නේ දැන් බුදුරජාණන් වහන්සේ පිළිගැනීම කියලානේ. ඒ වෙනෙවෙනි කියන්නේ කියන්නේ සද්ධාත තථාගතස්ස බෝධි බුදුරජාණන් වහන්සේ ආબોධි පිළිගැනීමට සද්ධාව කියන්නේ. <laughs> ඕ දැන් අද ආවන මේ අර මේ දාන දෙන්න ලාල් මහත්තේ ඒ කැනෙ පුතාට කිව්ව එයා කිව පස්සන ඇති නොනම් අහන්ද කියලා එයා කිව යට පසන නෑ කියලා ඉති පසන නෑනේ මංකිව්වා එනම් මේ ඔයට තියන්නේ බුදුරජාණන් වහන්ස කරේ සද්ධාව පීටෝ ගන්න කිව්වා එතෝට මංකුව හැබැයි මේ සද්ධාව කියන්න මේකයි ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳ සද්ධහ පිටවා ගැනීම තමයි ධර්මය පිළිගැනීම තමයි සද්ධාව කියලා මංකිව හැබැයි ධර්මය පිළිගන්න කැන පිහිටුව ගන්න ඔය ධර්ම <laughs> කියවන්ඩෝඩ බුදුරන් වන්ස දේශනා කරපුති. ඊට පස්සේ තමයි යන්න සද්ධාව පිහිටුව ගන්න පුළුවන්. එතකොට අන්න ඇත්තටම දැන් එතකොට මේ දැන් ධර්මය කියවන්න ගේගහම් පහතිනවා <laughs> ධර්මයේ කියවද්ද ගියගම අන්න සද්ධාව ඇති වෙනවා දැන්. එතකොට මේ දැන් අපිට සාමාන්‍යයෙන් අපි බුදුරජාණන් වහන්සේ පිළිගන්න කිව්වොත් ඉතින් පිළිගන්න නැතිනේ අය නේද? සද්ධාව තියෙනවනේ. බුදු කෙනෙක් පහළුණා කියලා කාගෙත් පිළිගැනීම තියෙනවනේ. ඒක කතා මේකක් නැහැනේ. ඉතින් ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ සද්ධාව කියන්නේ ඒක නෙවෙයි. මේ සද්ධාති තථාගත සබෝධි බුදුරජාණන් වහන්සේ අවබෝධය කරේ පැහැදීම තමයි සද්ධාව. සැබෑ සද්ධාව ඒකයි. දැන් මේ බක්කලි සාවිනකටත් කියන්නේ නේද මේ කයි නෙම ධර්මය බලන්න කියලා මම් බලන්න පුළුවන් කියලා තේනිසාර උන්වහන්සේගේ අපි සද්ධහ පීටෝ ගන්නේ උන්වහන්සේ අවබෝධ කර ගත්ත දේ පිළිබඳ අන්න එක එතකොට තමයි මේ ගමන යන්න පුළුවන්කම ලැබෙන්නේ නැත්තන් අපි සද්ධාව කියලා ඒකයි අර ලොකූ දෙයක් හැටියට දකින්න නැත්තේ ඒකයි බුදුරජන් වහන්සේ අපි තන්න බුදුරන් වහන්ස පිළිගැනීම තමයි සද්ධාව කියලා <laughs> ඒක නෙවෙයි ඇත්තටම අවබෝධයට. ඒ අවබෝධ පිළිගන්න අවබෝධ ඉගෙන ගන්න එපේ. නිකන් සද්ධාහට එන්න බෑ. ඒකයි. <laughs> නිකන් සද්ධා පිටවන්න බෑ අවබෝධය. දැනගන්නේ නැතුව කොහොමද සද්ධා පිටව ගන්නෙ? ඉතින් ඒකයි දැන් සද්ධාව හට ගන්න හේතුව පෙන්වන්නෙත් මොකද්ද? සද්ධර්මස්සවනේ තමයි සද්ධාව තියෙන්න හේතුව. <laughs> සද්ධර්මස්සවනේ කරන්න කරන්න තමයි සද්ධාව කියන එක ඇති වෙන්නේ. ඒක නිකන් ඇති වෙන්නේ නැහැ. ඉති නිසා <clears throat> මේ අර අපිට සාමාන්‍ය දෙයක් හැටියට එකයි සද්ධාව ඇතරම පේනිති. තේ ධර්මය ආණ්ඩහන්න ආන්ට තමයි අට සද්ධාව කියන එක බොහොම බලගත්තු වැඩෙන. ඕ ඕ ඕ ඒකන දම්මන් පසසි සෝමන් පසතිකන එකයි ධර්මය අවබෝධ වෙන්න දකිින් දක්න්න තමයි බුදුරන් වන්ස කවුද කියනක අවබෝධනයකල සෝතා පන්නයට බුදුරජාණන් වන්සකට හොඳටම සද්ධාව පිහිටනවා. ඕ <clears throat> ඒකන වෙන සාතෘ වෙන දේවල්වලට යන්න කියන්න ඒකයි. මේගේ ඩක්ට කියන්නකොට කාලාම සුක්ෂග අපේ හුගක්ට අහන් දන්න කියන්න අන්‍යාව ඒ කාලාම සූත්‍රය වගේ ඒක දැක්කම ඒගොල්ලන් හරි අමුතු හැඟීමක් ඇතිවෙනවා මේ එහෙම එකක් කියලා තියෙනවා කියලා හ්ම් හ්ම් ඒ කට්ටියට ගැලපෙන එක. ඒ කට්ටියට කියන්න පුළුවන් එක. ඒක ප්‍රශ්නයක් නෑ මේක. ඒ අයට මේ කියලා දෙන්න පහසු වෙන්නේ. ඒකයි. දැන් ඕන කෙනෙකුට ලෝකේ රාග දේශ මොහ පෙන්නපු ගමන් ඕන කෙනෙක් පිළිගන්න වෙනවා ඒක. ගැන ඕන කෙනෙකුට අපට බොහොම පහසුවෙන් පෙන්නල දෙන්න පුළුවන්කත් තමයි මේ රාගදේශ මොහ කියන එක. දැන් සන්දිිට්ටික කියන එක මේ ජීවිතය දකිින්ට පුළුවන් කියනක බුදුරජාන් වන්සෙත් ඒ කාල යහන මොකද මේ ධර්මය සන්දිිට්ටික කියලා එතට කියන මේ රාමී හිතේ ඇටිගන්න ලෝබේ දේශයම හිත සූ පිණිසත පවතින්නේ අහිත දුක පිණිසත පවතින්නේ කියලා මේ අහන එතොට කිනවා මේ දුක පින් සේනම් මේ ජීවිතය දකින්න බැරිය එකක්ද කියලා. එත දකිට පුළුවන්න අවබෝධ කරගන්න ඕන තම හිත දුක පිණිස හේතුවෙන්න කියලා. හිතේ නිසාර මේ කෙනෙකුට පාසුවෙන් මේ ඇත්තනම තේරුම් කරලා දෙන්න පුළන් එකක් හිතු. දැනගත් එක්කෙනෙක් නිරත එක්කෙනෙක් ජීවිතයයි මරණය ගැන කියනකොට මේ මේක දුකක් කියන එක පිළිගන්න අකමැති වෙනවා. හ්ම් හ්ම්. නමුත් ඉතාමත්ම ලොකු තත්ත්වයක ඉන්නේ. මේ එකපාරට කැන්සර් එකක් වෙනවා. හ්ම් හ්ම්. සුමාන හතරයි දුන්නේ. හ්ම් හ්ම්. ජීවත් වෙනවා. හ්ම්. එතකොට මම හිතන්නේ යාට තේරුණා මේ ඔව්. ඒ තත්ත්වයක් වෙනකන් මේ විදිහේ සමාජවල මේ මේක දුකක් කියන එක යාට තේරෙන බොහොම අඩුයි. රාගයෙන් පිරීම ඔව් ඔව් එක්සෙප්ෂන් එකක් තියෙනවා ඔව් ඔව් ඒක ටිකක් අමාරුයි මේක අනිත්‍ය දුක්ඛ අනිත්‍ය දුක්ඛ කියන එක තේරුම් ගන්න. ඔව්. අනිත්‍ය කියන්නේ අනාත්මයක් කියලාගෙන නෙමෙයි. හ්ම්. අර විදිය දෙයක් ගැදුනහම හ්ම්. මොකද දැන් මං කිව්ව අර ලෝකේ හැමදේම තිබුණත් බලන අයට විතරයි පේන්නේ කියලා ඉතින්. <laughs> ඒකයි. දැන් ජීවිතය දුක තිබ්බට දුක පිළිබඳව ඒ පිළිබඳව බලන කෙනට විතර ඒක පේෙන් අනිත් අයට පේන්නේ නැහැ ඒකයි. ඉතියට මිනිස්සේ පැත්තට යොමියෙන්නේ. දැන් අරයට මං අරක කිව්වෙත් ඊට පස්සේ කිව්වම හේතුව තමයි දැන් දැන් ජීවිතය කරදර නැහැනේ දැන් පසුන නැහැ. මංකව සද්ධාව පීග පිටියාගෙනක මංකව දොස්තර කෙනෙක් පිළිබඳ විශ්වා සිටිය ලෙඩක් ඇතුනාව තම දොත්තර මතක්කෙන්. මං කිව්වා ඈ මං කිව්වා බුදුරයන් වහන්සේ කිරේ ඔයා සද්ධාවෙන් හිටියොත් අමල කිව්වා දැන් නැතුණට තව ටිකක් කල් යනකොට හොඳටම ප්‍රශ්න ඇදේ කිව්වා. අම්මා තාත්තා මේ කිව්වේ එතරම් මං කිව්වා ඒකින්ද තමයි මං සද්ධා බුදුරයන් වහන්සේ කිරේ ඇති කරගන්න කිව්වේ එතකොට ටක් ගාලා ඒ කිව්වා බුදුරයන් වහන්සේ ළඟට. සද්දා ඔව් මොකද්ද? මොකද්ද? මෙහෙම ඒ අර වෙනත් අර්ථ වලින් තමයි කියන්නේ ඉතින්. change impermanence දෙක. change change කියන්නේ. impermanence කියන්නේ දෙක. දියොස් වෙන එකට දන්නේ. <laughs> නේද? චේන්ජ් <laughs> කර කර යනවනේ එක එක කෙනා ඒකට දන්නේ අලුත් වෙනවා නවතාවයක මට ඒකටයි දැන් some good did it. අලුත් කරලා සුණා මේකේ පොසිටිව් එකක් එනවා. හැම එකම මේ අතලම සුණා. හැම දෙයක්ම වෙනෙක් හොඳයි කියලා තියෙන ඒකෙන් පාඩමක් ගන්නන්න පුළුවන් ඒක වෙන්න ඒකත් හොඳයි කියලා තියෙනවන <laughs> ඒ දේ වුණු එකත් හොඳයි ඒ සිද්ධි පිළිබඳව සුභවාදීව පිළිගන්නවා මොනුවර දෙයක්ම ඒක අපිට ගතයුතු පැත්තක් තියෙනවා ඒකට වෙන්න සමහරලාට <laughs> ආගුණ දැන පත්්‍යවේක්ෂාව අපේ දිනපතා උදක් විදිර කරනවා නයක ලියාගෙන වගේ කරාට ප්‍රශ්නයක් නැහැ ඉතින් ඔව් ලියාගෙන පුරුදු වෙනකම් ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒක එහෙම තමයි පුරුදු කරන් තියෙන්නේ ඉතින් ඒක කාමරේ දකින්නකොට එතකොට සිහි වෙනවා ඒ තාත්තා පුනි කාර්යයක් වෙනවා ඔව් හ්ම් හ්ම් හ්ම් හ්ම් දස නෑනැන දස් සංයෝජන කැන <clears throat> සත්හාය දිට්ටි එකක් විචකිච්චා සීලබ්බත පරාමාස එතන තුනයි ඒ සෝතා පන්න වෙනකොට ඒතුන නැතිවෙනවා. ඉළඟට කාමරාග පටිග ඒක සකදාගාමින්කොට තුනී වෙන අනාගාමීනකොට සම්පූර්ණ නැතිවෙන. ඒවට කියනවා ඕරම්බාගේ සංයෝජන කියලා ඕරම්බාග ගැන පහල බැඳලතිය නේටිකේ තම. ඒ තමයි කාමලෝකේ බැඳලතිීන ඔයටිකින් තම කාමලෝක බැඳලතිී. ඒකටකින් ඕරම්භයාගේ සංයෝජන කියල්. ඉළඟට උද්දම්භාගයකැන් උඩ බැඳල තියෙන. ඒව තමයි රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිච්චා. ඒ තමයි ඒවටකැන් උද්දම් භාගය සංයෝජන කියලා. අනාගාමියයට තමයි ඒක තියෙන්නේ. රූපරාගයක්ත්තින අරූපරාගයක්ත්තින මාන්‍යයක්ත්තින උද්දච්චයක්ත්තින විද්‍යාවත්තින. අනාගාමි අයට තින ප්‍රහත්වෙනකොට ඒ පහත් නැතිලෑන. ඔහු අන්තිම සිවුම්ම තැන තමයි මාන්න. ද අයි මගේ දකිව දෝංකාරය කියලා ඔවු. දෝංකාර කියලකිව දෝංකාරදනය කතා මාර්ණිකයන්ය අභිමාන්‍ය කලහෙම කිය ධම්මමාන්න ධම්ම උද්දච්ච කලෙම තියෙනවා. ධම්ම මාන්‍ය නං අහල්න අභි අභිමාන්‍ය කියල කියන්න ඉතින් පවරුසත්වයහ ඇති කරගන්නක අභිමාන්‍ය කියන <laughs> මෙහෙමයි කියලා ඒක සමට අනතුරක් නැහැ වැඩිය අභිමාන්‍ය කියලා කියන්න. ඈ ඔව් ඔව් හීනමානේ ඔව් සම කියලා හිතන ඔව් ඒකත් මාන ඔව් ඒකත් මාන අතිමාන කියලා තියෙනවා <laughs> ඔව් يعني අරමුණක අර සැලෙන ගතිය සැලෙන ගතිය තමයි තියෙන විසි විසිරිච්චි ගතියට තමයි උද්දච්චය කියල කියන්න අය අර අනා කැනෙ දැන් ඉතිරි මාර්ග පල් ලබන්නකොට එහෙම බැරිවෙනකොට අනේ මට බැරිවෙනවා කියලා හිතන් අර මේ වෙනවා ඒකරතන් එත උද්දච්චේ අරමී අනුද්ධ සාංසට පෙන්න්න ඒකයි. අනි මගේ වීරී අත්තින ඒත්මන් තාම රහත්වෙන්නේ කෙනොට හිතේ ඇර සංසුම් භාවයක් නැහැ. හරි සියුම් ඉති පොඩි මේ අත්තින ඔල්ලාට කවස්ථා නවෙකි. මාන්‍යත් ඇර කියන එකන මේ පේන්ඩවත් නැහැ ඇර අස්මීති න සමනු පස්සා මම කියලා හිතන්න නැහැ කල්පනා කරන්න හැ පාච්චි කරන්න නැහැ නමුත් අස්මීති අධිගතන් අර පරණ දාගත්ත ගති විතර ඇති නිතාමත් සිව් ඒකයි. නිකං සාමාන්‍ය ව්‍යහාරයට එන්නෙම නෑ <laughs> ඒකයි. අස්මීතින සමඳ පස්සාමි කැන එක මම කියලා කල්පනා කරන්නේ නමුත් අස්මීති අධිගතන් අර පරණ දාගත්ත මේක තියෙනු. ඉති ඒකර හේතු පල දහමක් වසයෙන් දකිනකම්ම බැහැ. පොඩියේ දේවල්ලට යහ වෙන දැන් අන්නුද මහරහතන් වහන්සේ කල්ඇතුම දිවස් ලබනවනි ඉති උන්වහන්සේ ඊට පස්සේ රහත්වෙන්න නිතරම වෑයන් කරන එතට එක අවස්ථාව ගිල සැරියුත් මහරහතන් වහන්සට කියනවා මේ ස්වාමීණි මට දහසල් ලෝක දහතු බලන්න පුළුවන් <laughs> මගේ වීරියත් හොඳටම තියෙනවා ඒත් මං රහත් වෙන්නේන එතොට කිව්වා මට ලෝක දහකල් ලෝක ධාතු බලන්න පුළුවන් <laughs> කියනෙක ඔයාගේ මාන්න කිව්වා <laughs> ඉතින් බලන්න හරි සිවුම් ඉති ඒකයි. ඉතින් හිතන්නේ නැණේ ඒක වැඩි නේද? ඊට පස්සේ කිව්වා මං rahat වෙන්නේ නැහැ කියලා හිතන එක උද්දච්චය කිව්වා. ඉතින් ඒවා අයින් කරලා භාවනා කරන්න කිව්වා. ඊට පස්සේ rahat වෙයි කියලා. ඉතින් උන්වහන්සේ ගැන හිතන්නේ නැතුව ඊට පස්සේ මෙව කරා. ඒ කියන්නේ තරම්ම අනාත්ම මේක තියෙන්නේ. ඒකයි. හේතුඵල දහකින්ම හැදෙන එකක්. අපේ බලපුළු අංකාරකම් මොකේටවත් <laughs> අවබෝධ වෙන්නේ නෑ. ඒකත් අතඇරි වෙලාග තමයි මේ වේ ආනද ස්වාමිනන්සට වන්නත් ඒක නොනේ මං ධර්මය දන්න මට පුළා <laughs> වීරිය කරා කරා කරා ඒත්ද රහත්වනවා කියන කටහැරියට පසතම රහත්තුන ආන එක <laughs> දැන්නම් බෑ වීරිය කරා කවුරුවරි දන්න සංගායනටයි මට කරන්න දෙයන්නේ වීරය වැඩිය කරන්න බෑ කියලා හැබැයි අර අනි සීය අරම ඔක්කොම තිබ නමුත් රහත්වෙන් ඕන කියන කටහැරිය ඒකල හිමීට ගිහිල්ල සැතපුුණ රත් වුණ ඒ වගේ තියෙන් එතකට පේනෝන රාත්තෙන් ඕන කියන දැඩි මේක තියෙනකම් රාත්තුන්න ඉතාමත්ම සියුම් ඒක රහත් බව ඇතැරයට පද තමයි රහත්තුනේ රාත්තෙන් ඕන කියන දැඩි මානසිකත්වයෙන් තම භහනා කරීමට දෙට දම සංගාමට යන්න පේ. කියනවනේ මට අගතීට යන්න බෑ කියලා කාල්සුන් මහරතන් හොඳ කියනවා. තාම ඔයා සේක පුද්ගලයෙක් මට හැබැයි අගතීට යන්න බෑකිව මේකෙද. එනිසා <laughs> සාමෙන්ටික වෙති ඊට පස තමයි බෝම මේව කරලා භාවනා කරා කරා කරා හරියන්න. ඊට පස් හිතුවනෑ කමන්නම යන්න. <laughs> රාත්තුන එක ඇතැරිය හිති ඊට පසතම රාත්තුන. <laughs> ඒ වගේ තියෙන් හිති හරි සෙවුම් ඉතින් ඇත්තටන. අපේ සමාධිත කරන්නේ නෑ. ඕ. තවතවත් හිත විසිරණ එක තමයි වෙන්න ඒකයි මංකයන් අර නිතරම කම්පාවෙන් එපා කියලා ඒකයි. කම්පා වුණත් නීවරණයන්නේ එක ඒකයි. පොඩිකාලින් ආසාාව තිබන නමුත් මේ ගොඩක් මෑ කැනෙ අවුරුදු මහිතන්නේ ගොඩක් හොඳට මේක වැටහෙන්ට පටන්ගත් විසි පහ වගේ කාලයේ ති තමයි ගොඩක් කැනෙ තේරුම්ග නම තිස්සර ඉඳලා පොඩිකාලින්ද කියවර නම් ලොකුවට මේකක් තිබුණ හැ ඉතින්. පොඩිකාලෙන්ද ලොකු මේකත් තිබුණ ඇති. ටාන කෙන කාරණය කියන එකයි. කාරණ කාරණා කියන කාරණය කෙනෙකට ටාන කියනක.